තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තස්සතං ධම්මං පවිචනතෝ අවිචේතෝ පරිවීමං සංආපච්චතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං විද්‍ය සම්පොච්ඡංගං තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති විරිය සම්බොච්ඡග්ගම් භික්කවේ තස්මින් සමයේ භික්ඛුනෝ භාවේති විරිය සම්බොච්ඡංගම් තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡanti තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගොඩ දෙනෙක් ගන්න පරිදි ආනාපාන සති සූත්‍රයට අනුව පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ ප්‍රධාන වශයෙන්ම බොජ්ජංග කොටස් සංග්‍රහ වෙන පසු කොටසෙයි මේ දවස්වල ගත කරන්නේ. පසුගිය දවස් දෙකක අපි බොජ්ජංග වශයෙන් ගන්නේ මුල් සති සම්බොජ්ජංගියත් ධම්මවිචය සම්බොජ්ජංගියත් ගැන ධර්ම දේශනා දෙකක් වශයෙන් කාලය ගන්න යෙදුනා. අද තුන්වෙනි සංග්‍රහ වී තියෙන වීර්ය සම්බොජ්ජංගය ගැනයි කාඩේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ගැනෙනවනම් නව පොලක සඳහන් වෙන දෙයක්. සම්මා ප්‍රධාන අතරම විරියටයි වැටේ. ඊගාවට ඉන්දිය ධර්ම බල ධර්ම, බොජ්ජංග ධර්ම, ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආර්ය මාර්ගාංගයක් වශයෙන් ආදි විශේෂ නම පොලක ගැටෙනවා. ඒක නිසා මේ ප්‍රතිපදාවේදී ඒ යෝගාවචරයේ ඒ වීරිය ගැන ඒ ඒ අවස්ථාවේ තියෙන වීරිය ගැන දැනගෙන හිටියොත් ගොඩාක් අර අනවශ්‍ය ශක්ති නාස්ති කිරීම නොකර කලයුතු වෙලාවේ නියම ප්‍රමාණයේ ශක්තිය මුදා හරිමි මේ වැඩපිළිවෙල කටුසර වෙන්නේ නැතුව සුමුදුව කරගෙන යන්න පුළුවන් ශක්තියක් ලැබෙන. එහෙම නමුත් මේකෙදී වීරියේ නැත්නම් ආධ්‍යාත්මික ගමන ඉදිරියට යනකොට යනකොට මුලින් පටන් ගන්න වීර්යයට වැඩිය පසු කාලයේ යෙදෙන වීර්ය අමුතු පරිණාමයකට දියුණුවකටපත් වෙනවා. ඒ මුල් ටිකේ තමයි ගොඩක්ම ඒ අපි සාමාන්‍ය සම්ප්‍රදායන කූලව එහෙම නැත්නම් මේ සම්මත අනුව දක්වන වීර්ය ගොඩක්ම පාවිච්චි වෙන්නේ ආරම්භයේ. ඒ හරිය වෙනකොට උඟාක් යෝගාවචරයෝ ඒ වීර්ය පිළිබඳව එච්චර දැනුමක් හෝ ධර්ම දැනුමක් නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒ හරිය තමයි ඒ නිසා ගොඩාක්ම මේ ආධ්‍යාත්ම ගමනේ දුෂ්කර සිද්ධි බහුල එහෙම නැත්නම් උස්වීම් පහත්වීම් බහුල කාලි. බහු වෙනකොට තමයි එක පැත්තකින් බලනකොට පස්සට පස්සට අවශ්‍ය කරන වීර්ය අරතරම්ම ගාක් ගුරුසු මට්ටමින් ඕනේ කරන්නේ ඒකේ යම් යම් ආකාරයේ තලතුණා ගති පෙන්වන්න පටන් ගන්නවා. දෙක යෝගාවචරයත් බණ අහලා ඒ ධර්මයේ හැසිරෙන අය දැකලා භාවනාවේදී ඒ තරම්ම දැඩි මෙහෙයුමක් පසුපසු කාල වෙනකොට අවශ්‍ය නැතය සතියත් ධම්මවිචයත් ආදී ධර්ම ඉදිරිපත් වෙන්න වෙන්න වෙන්න වෙනදා තාම ආයාස කර වූ වෙනදා ගොඩාක් ආතුනික වූ කෝල ගති කෝටු ගති පාපු දේවල් දැන් ඉබේ මේ බේම සිද්ධ වෙන්න පටන් ගන්නවායි කියලා තේරුම් ගන්නවා මෙන්න මේ ආධුනිකයාට පසු කරන්න සිද්ධ වෙන මේ දුෂ්කර භාවය නිසා උග යෝගාවචරෝ මේ භාවනාවේ මැදි කොටසට නැත්නම් ප්‍රගමණයට දියුණු වෙන අවස්ථාවකටපත් වෙනවා තමයි. ඒ මොකද ඒ වෙනකොට හොඳටම හෙම්බත් වෙලා හොඳටම හති වැටිලා වැරදි අදහස් ඇති කරගෙන ආපසු යනවා. ඒකට ඇත්තටම අහවල් උත්තරේ කියලා කියන්න උත්තරේකුත් නැහැ. මොකද මේ මූලික සාක්ෂි දෙකක් තියෙනවා. එක තමයි ආරම්භයේදී ඒ ජීවිත වීර්යය ඇත්තටම උඟක්. ගොඩාක් උඟක්. ඒ වෙලාව වෙනකොට යෝගාවචරකේ දැනුමත් අඩුයි. නමුත් පස්සට පස්සට යනකොට ඒ මූලික යොදපු ජීවිතයේ ಗುಣ එහෙම නැත්නම් ප්‍රතිඵල ලේසියෙන් පහසුවෙන් ලැබීගෙන එනකොට නම් අර මුලින් යොදපු වීර්යයේ මේ වාසිය තමයි හොඳට වැටෙනවා. නමුත් ඒ වෙනකොට අර ගාණක් භාවනා පිළිවෙත වැඩි අංගයෙන් ඇති කරගෙන ආපසු හැරිලා ඉවරයි. ඒක නිසාම මැදට ගිය කෙනාට භාවනා ජීවිතේ මැදට ගිය කෙනාට අදත් වැඩි ලොකු වීරියක් ඇති වෙනවා මෛත් එක්ක ඒකට ගමන් කරපු කී දෙනෙක් මේ වෙනකොට ඇලිලාද සමහර ඇත්තෝ ඇත්තටම වීර්ය නැති නිසා මත්හැරෙනවා සමහර ඇත්තෝ වීර්ය වැරදි විදිහට යොදවපු නිසා එහෙම නැත්නම් පසුපසු වෙනකොට වැඩපිළිවෙල ගොනුවක් පහසුවක් වෙනවා කියන එක නොදන්න නිසා බොහෝම ඉක්මනට අර ඉවසීමේ ශක්තිය නැති ඇත්තෝ මේ ආධ්‍යාත්මික ගමනේ හැරෙනවා ඒක නිසා සාමාන්‍ය ආධ්‍යාත්මික ජීවිතයේ ගත කරන්නන්ගේ ජනගහණය ගත්තොත් ඒ මුල් මුල් කොටස් වල මහ විශාල ප්‍රදේශයක් මේකට යෙදෙනවා. මැද කොටහට එනකොට ඉතාම සුළු කොටසයි ඉදිරියට යන්නේ අවසාන කෙලවර කරනකොට සොච්චම යන්තම්. ඒක හරියට පෙන්වන්නේ රුවන්වැලි සෑය වගේ චෛත්‍යයක හරස්කඩක. ඒකේ වැලි මළුව, සලපතල මළුව වගේ වෙනකොට අක්කර ගණන් ලොකුයි. ඊට පස්සේ වේසාවල් වලට යනකොට ඒකේ ඉතින් මේ පැත්තේ බෙරයක් ඇහුවොත් එහා පැත්තේ බෙරයක් ඇහෙන්න තරම් විශාලයි. ඊට පස්සේ ගර්භයට යනකොට විශාල එnde එnde එnde එnde පුංචි වෙන තත්ත්වකට තමයි යන්නේ. දේවතා කොටුවට යනකොට අර සලපත්තල මළුව වැලි මළුවත් එක්ක බලනකොට බොහෝම පුංචි තන ඊට පස්සේ තමයි කොත් කැරල්ල ගිහිල්ලා අන්තිමේ ඒ චූඩමාණික්කේ කෙලවර වෙන්නේ එක තිතකින්. ඒක තමයි යෝගාවචරයා භාවනා කටයුත්තකදී යෙදී යුතු වීරියය හරස් කර. ඒකමයි යෙදෙන කට්ටියගෙන් කී දෙනෙක් කී මට්ටමට යනවද කියන සාර්ථකත්වය හරස් කරත් ඔච්චරමයි. නිසා බොහෝ දෙනෙක් මේක පටන් අරගත්තට මැදටවත් සටන ගෙනියන්නේ බොහොම සුළු පිරිසයි. ඒනොත් අවසානයේ නැත්තම් ඒකේ කොත් කැරලි පැත්තට යනකොට තාමත් සුළු පිරිසයි. ඒක නිසා ඒ අත්තන්ට Taman ආපු පාරතියා පල්ලෙහා බලනකොට විශාල පිරිසක් උත්සාහ කරන බව පේනවා. නමුත් මේ අත්තන්ට ඒ වැඩපිළිවෙල පිළිබඳව මූලික දැනුමක් නැති නිසා මුලින් මුලින් යොදන වීර්යයේ ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යනවා ඒ වෙනකොට ඒ තරම්ම තද වීර්යයක් අවශ්‍ය නැති බව නිතේරුම්කම නිසා හැරෙයි. ඉතින් මේක ආධ්‍යාත්මික ගමන නෙවෙයි ඕන විශේෂේස්ත්‍රයක ඇත්තමයි. පටන් ගන්නකොට විශාල සෙනඟක් ඉන්නවා. අන්තිම වෙනකොට බොහෝමත්ම සුළු පිළිසයි ඒ තමන් ගත්ත ඒ પરමාර්ථයේ අත්විඳින්නේ බුද්ධ විඳින්නේ ඒ නිසා මේ වැඩපිළිවෙල පිළිබඳ දැනුම නැත්තම් ඒ පිළිබඳව හැදෑරීම නිසා නියම ප්‍රමාණයට නියම වීර්ය යොදමින් ගමන් කරනවා නම් එහෙම නැත්නම් තමන්ගේ ඒ තියෙන වීර්ය ශක්තිය බොහොම අරපිරිමැස්මෙන් පාවිච්චි කරමින් ගමන් කරනවා නම් විරෝධාර වැඩක් තමයි මෙතන තියෙන්නේ. ඒ විදිහට හරියන වැඩ පිළිවෙලට තමයි කියන්නේ සත්පුරුෂ ධර්ම කියන්නේ. ඒක නිසා සර්වචන සඳහන් කරනවා සතං ධම්මං න ජරං උපේති. අධිතේ සත්පුරුෂ ක්‍රමයේදී ඉතින් ගියත්තන්ට වැඳගෙන ධර්ම ගෞරවයෙන් යුක්තව අප්‍රසිත වීරියකින් යුක්ත වීරශීවි ශක්තියෙන් කටයුතු කරනවා නම් උග්ග දිනේ පටන් අර ගන්න මහා වැඩ අතරමඟ නතර වුණාට Tamanට වැටෙන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් ගැතියක්. ඒක නිසා සර්වඥයන් සඳහන් කරන ලෝකයේ අප්ප අප්පාරම්භ අප්පාරම්භ අප්පකිච්ච කියලා වැඩ වර්ගයක්. අප්පාරම්භ මහා කිච්ච කියලා වැඩ වර්ගයක්. මහාරම්භ අප්පකිච්ච වැඩ වර්ගයක් තියෙනවා. මහාරම්භ මහා කිච්ච කියලා වැඩ වර්ගයක් තියෙනවා. පටන් ගන්නකොට ඉතාමත්ම සුළුවෙන් කාටවත් නොදැනී අල්ප කිච්චව පටන් අරගෙන දිගට මේක කරගෙන යනකොට තමයි මේ පුංචි ප්‍රයෝජනයක් සදා කරපු වැඩක් නම් ප්‍රතිඵල ලැබුවත් ප්‍රතිඵලෙත් බොහොම සොච්චමක් වෙන වැඩ තියෙනවා. අපි ඒවට ආධ්‍යාත්මික වැඩ කියලා කියන්නේ. අපේ ජීවිතේ දවසක් අතරත මාසයක් අතරත මේ වගේ වැඩ රාශි රාශි සම්පූර්ණ වෙනවා, සාමුර්ථ වෙනවා. ඒ ජීවිතේට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. තව සමහර තියෙනවා අප්ප කිච්ච කියලා යාන්ත්‍රයට පටන් අර ගන්නවා මහා කිච්ච. විශාල වෙනසක් ඇති වෙන මහා රූක්ෂයක් හැදෙනවා වගේ අදියට දුඟ රූකක් පුංචි ඇටයකින් පටන් ගන්න මහා රුකක් වෙන්න වගේ වැඩ වගේකුත් තියෙනවා. තව ඒවා තියෙනවා මහා කිච්ච මහා රම්බ අප්ප කිච්ච. විශාලයට මුල්ගල් ධාන කර ගහකට දඟලන. අන්තිම බණ්ඩ නූල් ගලේ මුල් බහිනවා. මිෂ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා මහා කිච්ච මහා රම්බ ඒ වයිදී තාම විශාලට පටන් ගන්න විශාලෙම කෙලවර. ආන්නේ හතර මාර්ගය දිහා බලනකොට මේ සමාජයේ සිදුවෙන වැඩ එහෙම නැත්නම් මේ ගෝසාවට අන්ධහැරයට සිදුවෙන වැඩ දිහා බලනකොට ගාකට අතරමඟ සම්පූර්ණ අසම් අඩා වැටෙන්නේ ඒවා මේ සත්පුරුෂ ධර්ම අනුව කෙරෙන්නේ නැති නිසා. අපි යතින් හරීම මේ තේරවාදී ශාසනය නැත්නම් තේරවාදී ගමන යන ඇත්තෝ ගාක් අරස වෙලා තිනවා මොකද අපිට ඒ ගුරු පරපුරෙන් ඒ වීර්ය ආදී ධර්ම ගැන ගා කියවිච්ච ධර්ම කොටස තියෙනවා. ඒක භාවනා කරන ගමන් ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතය ගත කරන ගමන් ඒවා කියවනකොට ඒවා අහුම්කම් දෙනකොට තම ඇත්තටම අර මුලින් ඒ යොදපු වීර්ය මොනතරම් ප්‍රඥාවට ගෝචර වෙනවද තමන් කරේ මොනතරම් කරුණාවකින්ද මෛත්‍රියකින්ද මේක යෙදලා කියන කියලා කල්පනා වෙන්න වෙන්න අතරමඟ නතර වෙන්නේ නැතු ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒක නිසා වීර්ය පිළිබඳව සාකච්ඡා කරන එක බොහොම තමන් ඉන්න තැන පිළිබඳව හැකි සංඥාවක් එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනයක් ඇති කරගන්න බොහොම වටිනවා. හැබැයි ඒකම පසුබාන කෙනාට වැරදිච්ච කෙනාට මන්දෝත්සාහය වීමට හේතු වෙනවා. එකකින් අදහස් කරන්නේ තමයි ප්‍රශ්න දිහා බලන ස්වරූපේ තමයි. නමුත් මේ වගේ බණ කියනකොට මේ වගේ ධර්ම සාකච්ඡාවකට බලාපොරොත්තු වෙන්නේ මේ අවසානයේ මහා ඵල ලබා දෙන මුලින් ආයෝජනය කළ යුතු මේ ධර්මවලට කවුරු නමුත් කවදා නමුත් අපි පෙළඹෙන්න වෙනවා. ඒ සඳහා අපි එකතුව සාමූහිකව මේ වැඩ කරමු කියලා ඉදිරියට නැගීම අදහස් කරන තමයි බණ කියන්නේ. නමුත් අර නරක අදහස් වලින් බණ අහනවා නම් නැත්නම් අසත්පුරුෂ වැඩවලින් වට පෙළඹෙනවා නම් වරදින පැත්ත වැඩි නම් ඉතින් ඒ වගේ වීර්යවත් බණ අහනකොට පසුබාහන අවස්ථාවලුත් තියෙනවා. මම හිතන්නේ එහෙම අවස්ථාවක් මේ පිරිසට එයි කියලා. මොකද මේ පිරිස් බොහෝම වටිනා කාලයක් යවාගෙන ඒ වගේම ලොකු ගෞරවකින් මේ කටයුතු කරන නිසා තමන් කරන යන වැඩේට ධෛර්යයක් පෙර මේ උරුවක් පෙර මාවතක් රැක ගන්න ලැබේවා කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී අපි දැන් ඉස්සල්ලාම් බලාපොරොත්තු වෙන්නේ ඊයේ සාකච්ඡා කරපු මේ ධම්ම විචය නැත්නම් අපි යම් අරමුණකට හිත නැංගුවාද ඒ නැංගපු අරමුණ අත නොක නොබලා ඒ මොකක් හරි ඕජාවක් නොගෙන එහෙම නැත්නම් ඒක පිළිබඳව තිබුණට වැඩි අවබෝධයක් නොලබා ආපහු හිත යන්නේ නැති විදිහට අරමුණ පිළිබඳව විමර්ශන නුවණ විචය පවතිනවා නම් යොදන යොදන මොහොතක් පාස අරමුණත් එක්ක හිත වැටෙන වැටෙන චිත්තක්ෂණයක් පාස අරමුණට සමීප වීමක් අරමුණට නිමග්න වීමක් වෙනවා. ආන මේ විදිහේ අරමුණෙන් භාවනාවටත් මෙනෙහි කරන භාවනාවෙන් අරමුණටත් සමීප වීමක් එල්ල වීමක් සමීපස්ත වීමක් නොවුනොත් ඇත්තටම මැද පන්තියේ අවශ්‍ය කරන වීර්ය පහළ වෙන්නේත් නැහැ අති වෙහසක් ඇති වෙනවා. ඒක නිසා ධම්ම විචය වැඩෙන්නේ නැතිනම් වීර්යයේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් වෙන්නේ. ධම්ම විචේ නොවැඩීමට හේතුව හරියට අරමුණට හිත එල්ල නොවීම. විතක්කයට, ਵਿਚාරයට හේතුව විචාරය දුර්වල වෙනවනම් හේතුව විතක්කේ හොඳ නැහැ. සතියෙන් කරලා දෙන්නේ අන්නේ කාරණා මතක් කරලා දෙන එකයි. ඉදිරිපත් වෙච්ච කුමන හෝ අරමුණට මූල කර්මස්ථානයේ වේවා එහෙම නැත්නම් ප්‍රකට දෙයට හිත යොදනවා. යොදනකොට ඒ විතක්කය කියන මෙනෙහි කිරීම නිතරම ආයුධයක් වශයෙන් ළඟ තියාගෙන එල්ල වෙන එල්ල වෙන දේ නිකන් නිස්සද්දව බලන ඉන්නවට වැඩිය අවශ්‍යතාවයේ සලකලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ මෙනෙහි කිරීම නිසා අරමුණට හිත වැටීම වැඩි වෙනවා වැටෙන්න වැටෙන්න වැටෙන්න අරමුණ පිළිබඳව පෙර නොදැක්ක පැතිකඩ පෙර නොදැක්ක විස්තර දකින්න දකින්න දකින්න අර වීර්යය එන්නේ එන්නේ එන්නේ බල ගැන්නේනවා. Java ගැන්නේනවා. ආන්නේ මේ වෙනකොට ඒකට කියනවා ප්‍රධාන වීර්ය කියලා සම්මා ප්‍රධාන කියලා කියනවා. ඒ සර්වඥාන්සේගේ දේශනාව හැටියට බුද්ධංග ධර්ම සත්‍ත්‍ක් 37ක් වෙන්නේ. සත්‍ය බොජ්ජංග ධර්ම වල සතර සතිපට්ඨාන සතර ඉද්ධිපාද ඊගාවට තියෙන්නේ මේ සතර සම් මේ සතර සම්මාප්පදන් වීර්ය. මේ සතර සම්මාප්පදන් වීර්යෙන් අපි කතාව පටන් ගත්තොත් එතන මේ වීර්ය පෙන්වන්නේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. අනුපාදාය. නෝපන්නෝ පාපක අකුසල ධර්මයන් නොයිපද වීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පක්ඛන්හාති පදා. ආම නෝපන් කෙලෙස් මත්තරත් නොවීම පිණිස ඇති නොවීම පිණිස චන්දං ජනේති මේක පිළිබඳව කුසල ඡන්දයක් පහළ කරගන්න. ඊගාවට වෑයමක් කරලා බලන්න. විරියන් ආරම්භතියේ වෑයම සාර්ථක වෙනවා නම් විතරයි ඔන්න එල්ලයක් ඇතුව හොඳ ආයෝජනයක් වීදි ආයෝජනයක් කරන්න. එතකොට තමයි හිත පක් ගන්නාට කියලා දැඩි කරගන්නවා මම මේක කොහොම හරි ළඟා කරගන්නවා කිව්වට පස්සේ නැත්නම් හිතේ දැඩි අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් ආවට පස්සේ තමයි අවසාන වීදියේ කෙලපැමිණීම නම් වූ පතන් වීර්ය ප්‍රධාන වීර්යය එන්න පටන් ගන්නවා. ඒක නිසා නූපන්න කුසල් නූපද වීම පිණිස උනත් ඒ වීර්යයේ එnde එnde එnde එnde එnde සලසුනා ගැටයක් එනවා. දැන් අපි අර ඉස්සල්ලා කියපු තාලෙට අරමුණට යම්ම විදිහකට ඉස්සල්ලාම කරනකොට ආනාපානෙ කියන්නම බෑ. නමුත් පහු වෙනකොට පහු වෙනකොට ඔන්න ආස්වාද ප්‍රසආස දෙක තුනක්, තප්පර දෙක තුනක්, විනාඩි දෙක තුනක් වශයෙන් අරමුණට හිත තියාගෙන ඉන්න පුළුවන් වෙනකොට අරමුණේ තිබුණ හිතමයි නැත්නම් අරමුණේ පිහිටුවාගත්ත සතියෙන් යුක්තවමයි නැවත ආස්වාසය මත වෙනකොට ඉස්සල ආස්වාසයේ තිබුණු ඉස්සල ප්‍රස්වාසයේ තිබුණු පෙළ ගැහිච්ච හිතමයි දෙවෙනි තුන්වෙනි ආස්වාස ප්‍රස්වාසයට හේදේ. එතකොට අර සද්දයක් අහමින් ඉඳලා ආස්වාසයට ගියා වේදනාවක් විඳමින් ආස්වාස ගියා හිතවිල්ලක් හිතමින් ඉඳලා ආස්වාසයට ගියා වගේ නෙවෙයි අර තිබුණු ගැම්ම ආස්වාසයට බොහොම සමීපස්තව වැටෙන්න තියෙන ඉඩ වැඩි. ආනේ විදියට ආස්වාසයට ළඟ ළඟ හිත වැටෙනකොට ආස්වාසයට හිත හිතා බැීමක් එහෙම නැත්නම් නිමක් නෙමීමක් වෙනවා නම් ඒ යෝගාවචරයට එතනම නැත්නම් ඒ අත්දැකීමත් එක්කම පේනවා ආයේ වටින්ගෙන හිතවිලි වලින් බාධා වෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. කයේ තියෙන වේදනා එච්චරම දරා ගන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ නැහැ. වැහෙන සද්ද එච්චරම කන හූරගෙන යන්නේ නැහැ. ඒතර පුංචි ආරස්සාවක් සැලසෙනවා. ඒ සද්ද වලින් වේදනාව වලින් හිතිවිලි වලින් එන්න තිබුණු නුරුස්නා ගති එහෙම නැත්නම් ඒවා පිළිබඳව එන්න තියෙන ලෝභ අදහස් එහෙම නැත්නම් ඒවා පිළිබඳව තියෙන හුබස් බය අර අරමුණට සමීපස්ත වෙනකොටම එන්න තියෙන අකුසල් ඉබේම නොඋපදී යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට තේනවා කෙලස් ආවට නැත්නම් අපිට හත් වේදනා හිතිලි මාර්ගයෙන් අපි නුරුස්නාදී ආවට ඒක ක්ලේශයක් වාටපත් වීම ඒ පිළිබඳ ලෝභය හෝ ද්වේෂය පහළ වීම හිස් මනසේ නුපුහුණු මනසේ භාවනා නොකරන මනසේ වීර්ය නැති මනසේ සතිමත් නැති මනසේ ධම්මවිචේ නැති මනසේ ඉද පාඩුකම් වෙයි සතිමත් ධම්මවිචේ සහිත වීර්ය එළඹිච්ච මනසකට පේනවා මේ විදිහේ බාධක එනකොට මම අරමුණ සරණ යනවනම් අරමුණේ හිත නිමග්න වෙනවනම් ඒ බාධක වලින් මට හානියක් වෙනවා අඩුයි ඉස්සර අපි මේක හිතුවේ අභ්‍යන්තර ගුණ සාධකයක් නිසා බාහිරින් එන කෙලෙස් නතර වෙනවා කියලා නෙමෙයි අපි හිතුවේ බාහිර කෙලෙස් නතර කරලා තමයි අපිට කවදාත් නිවන් දකින්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් අර සතිය ධම්ම විචයත් කියන දෙක පෙළ ගැහිලා තියෙන නිසා මෙතනදී යෝගාවචරය තියෙනවා මගේ හිත හොඳ සාධාරණ නැත්නම් මූල කර්මස්ථානයේ හිත නිමග්න නම් ඒ හිත බාහිරින් එන අර බාධක ධර්ම එච්චරම උළුවේ දාගන්නේ නැහැ. අවුල් පාස වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම පාන් කෑල්ලක් <clears throat> පෙඟිලා තියෙනවා නම් ඒ පෙඟිච්ච පාන් කෑල්ල වාතයේ තියෙන විෂ බීජ අරගෙන බොහොම ඉක්මනට පුස්කන. නමුත් ඒ පාන් කෑල්ල හොඳට තෝස් කරලා තිබ්බොත් අර තෙත පාන් කෑල්ලට වැඩි කාලයක් සාමාන්‍ය වාතයට විවෘත කරලා තිබ්බත් නරක වෙන්න තියෙන අඩුයි. ඊට අඩුයි. අන්න ඒ වගේ තමයි අපේ හිත වීරයෙන් රත් කරලා ආතාප වීරයෙන් රත් කරලා නිතරම එල්ලයක් දීලා මේ සරණකට පිහිටකට අරමුණටම සමවැදිලා හිටපන් අරමුණේම හිත නිමක්න කරපන් හිටපන් මොනවා ආවත් ඒක තියා බලපන් කියනකොට ඒ ත්‍ත්‍ය ඒ කියන මූල ධර්මයේ සාර්ථක වෙන්න වෙන්න වෙන්න ලෝකාවචර තව තවතත් අරමුණටම සමීප වීම තමයි නූපන්නා වූ අකුසල ධර්ම නොයිපද වීම පිණිස ගන්නා වැර ගන්නා වීරිය දැන් අත්දකින්න පුළුවන්. ඒක වෙන්න වෙන්න ඉස්සලා ඉස්සලා මේකට අපි කවුරු හරි මෙහෙම කියපු නිසා හෝ ඡන්දයක් ඇති කරන උත්සාහයක් වරක් දැරුවා. ඊට පස්සේ පස්සේ Tamanට මේක වරින් වර හරියනකොට විද්‍යං ආරම්භති කියලා කියන්නේ කල්ලාතුම කැසපට ගහගෙන ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සත්‍යයක් එනකොටම මේ සත්‍යයට මම අන්‍ය විහිිතව අන්දමන්දව මුණ දුන්නොත් එක්ක රාගය එක්ක ද්වේෂය එනවා. නමුත් මම ඒ වෙනුවට වීර්ය එන්න මේ සත්‍ය එනවත් එක්කම අරමුණේ හිත නිමක්න කර ගන්න පුළුවන් වුණා නම් මට ඒ බාධා වෙන්නේ නැහැ. මට තියෙනවා අරමුණේ සරණ, අරමුණේ පිහිට කියලා සසරණ සනාත ගතියක් එන්න පටන් ගන්නවා. එතකොට තමයි අර වීර්ය ඔටුන බලන තියෙන්නේ. වීර්ය රජ වෙන්නේ. ඊට පස්සේ චිත්තම් පක්කන්නාති කියන විදිහට සිත දැටිසේ ඒකටම යොදවලා මේක විනෝදාංශයක් වශයෙන් නැවත නැවත කරන්නේ. මුන්නේ එතකොට Tamanට නොදැනීම ඒ ඇති කරගත්තා වූ ආරස්සාව ඇති කරගත්තා වූ අරමුණ ඊට පස්ස ගන්න ගතිය තව තවත් වඩ වඩාත් කරන්න ඕන කරන පක්ගන්න විරිය පක්ගහිත විරිය කියන ඉතාමත්ම දැඩි වීර්යයක්. ඒක අර විදිහේ මේ දාඩිය දාන, කීලි වලින් දාඩිය දාන, දත් මිටි කන ඇඟ තඩි කරන එකක් නෙමෙයි. බොහොම ඥානවන්ත දෙයක් තමයි පක්ක පක්කහිත විදිය කියන්නේ. නමුත් ආරම්භක විදිය නම් අර වගේ ටිකක් අරමුණ එනකොට තත කාගෙන අරමුණේ මේ බාහිර අරමුණ එනකොට තත කාගෙන අල්ලලා දෙන්න වෙනවා. පහු වෙනකොට පහු වෙනකොට ඒක පුරුදු වුණාට පස්සේ එච්චර ශක්තියක් වඩ කරන්නේ නැහැ. ආනේ විදියට අරමුණමයි සරණ අරමුණේම පිහිටවන්න ඕනෑ කියලා යනකොට සමත භාවනාවට කිට්ටුවෙන් වාගේ අරමුණට ලඟ වෙන්න ලඟ වෙන්න ලඟ වෙන්න තමයි අරසාවක් තේරෙන්න පටන් ගන්නවා. ඒ අරසාව නිසා තිබුණු සතිය තව තවත් වර්ධනය වෙන්න ධම්ම විචේ වශයෙන් අරමුණේ තව තවත් වැඩි විස්තර බලන්න ඒ වගේම <clears throat> කිසිම වෙලාවක අරමුණට දක්වන ප්‍රේමය අරමුණට දක්වන මේ ආදරය අඩු නොකර හැකි තාක් ලඟම බලන්න ආදි වශයෙන් ඒ සතිය ධම්ම විචේ වීර්ය වශයෙන් ඉති වැඩෙන පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයට මේ වීරිය චෛතසිකයේ මේ විදියට වැඩි වීම නිසා uppannāna pāpakānaṁ akusala dhammaṇa pahānāය. ටිකක් සද්දයක් ඇවිල්ලා චිස් කියලා හිතලා වගේ තිබිච්ච අරබිලා තිබුණ දඬමක් හිතලා කාවැදිලා තියෙන යම් නුරුස්නා ගති යම් මේ හිතට නොහොබිනා ධර්ම තියෙනවනම් ඒව තවදුරටත් ඒ චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණයට ඕක චිත්ත පීඩාව වශයෙන් ගෙනියන එක දක්ෂකමක් නෙවෙයි එව්වා වෙච්ච දේ වුණාවයි කියලා අර හිතේ දැනට පහළ වෙලා තියෙන අකුසල ධර්ම වලට රඳන්න බැරි, දරන්න බැරි ශක්තියක් එන්න පටන් ගන්නවා. මොකද තමයි දන්නවා මත්යෙන් මත්තට එන අතිශය අතරේක අරමුණු හරියට එළඹ සිටි සීයෙන් ගත කරන්න පටන් ගත්තොත් මූල කර්මස්ථානයේ හොඳ විචාර බුද්ධියක් තියෙනවා නම් මත්තට මේ අරමුණ වලින් හිත තියෙන කරදර, වසංගත අඩු කරගන්න පුළුවන් කියන ශක්තිය නිසා කලින් හිතේ තිබුණා නම් යම් කහට යම් මණ්ඩි මිදිලා එව්වා පිළිබඳව එච්චර බය ගැතියක් එන්න නෑ දුරු කරන්න පුළුවන් දුරු කළ යුතුයි කියලා හිතේ දැනටමත් තියෙන කහට ගති දුරුල කරන්න මේ වීර්යයක් උත්සාහයක් ඒ යෝගාවචිත ඇති වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ශාසනය කියලා කියන්නේ පින් කරන එක නෙවෙයි අවු නොකර සිටීම. ඒකයි සරුවචනාංශයේ සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා කියලා පව් නොකර සිටීමට ව්‍යාපාරයක් වශයෙන් තමයි අපි මේ පින් කරන්නේ. අපි මේ වෙලාවේ මේ පූජනීය ස්ථානයට ඇවිල්ලා කන නොමාගෙන හිත නතු කරන බණනා හිටියානම් අපි මේ මේ ඉන්න කට්ටිය කොයි කොයි තැනවල මේ වෙලාවේ ඉඳී කියලා හිතන්න බෑ. ඒ හිටියානම් ඒ වෙලාවට ඒ ඇහෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි මොන විදි මොන විදි ආකල්ප ඇති කරයිද කියලා මොනම නාටකවත් හිතා ගන්න බෑ. ඒ තරම්ම විචිත්‍රයි අපේ හිත. ඉතින් ඊට වැඩිය අපි දැන් මේ වගේ තැනකට ආවට පස්සේ මෙතන පින සිද්ධ වෙනවා කියලා තමයි අපි මේ පිරිස ගෙන්නන්නේ. නම පින සිද්ධ වෙනවට වැඩිය මේ වෙලාවේ විය හැකිව තිබුණු විශාල අකුසල රාශි සමාත කායික සමාත වාචික සම්මාසික මානසික දේවල් විශාල විශාල ප්‍රදේශකින් අපි කරන්නේ. ඉතින් මේ දෙකෙන් සාමාන්‍යයෙන් අර බොළඳ වයසේදී මේ ළමා වයසේදී උගන්වන්නේ පින කිරීම තමයි. ඒක පෙන්නලා තමයි මේ ශාසන ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කරන්නේ. නමුත් පහුවෙනකොට පහුවෙනකොට තේරෙනවා ගැඹුරු තලතුණා ගතියට යනකොට පව් නොකිරීම තමයි මේ මනුෂ්‍යකමේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඒකයි වීර්යය ඉස්සල්ලාම් පෙන්නන්නේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. නෝපන් අකුසල් නොයිපදේ වීම. ඊ කාවට තමයි ඒකේ යම් අත්දැකීමක් යම් පරිචයක් යම් මේ පුරුපුරුවක් එනකොට තමයි තේරෙන්නේ දැනට හිතේ අපි ළඟ තියෙන දැන දැන කරන පොඩි පොඩි අඩුපාඩු. එහෙම නැත්නම් පුරුදු, එහෙම නැත්නම් මේ නොබිනා දේවල් ආයෙව තිබුණට කමන්නේ දැන් ඉතින් ටිකෙන් ටිකෙන් මේ ඉවත් නැති කරන්න පුළුවන් කියලා ඒ දැනට ඉපතිලා තියෙන ගුරු කරගෙන තියෙන අතහරින්න බෑයි කියලා හිතන දේවල් පිළිබඳව ඇති සංඥාවෙන් බලන්න පුළුවන් ශක්තියක් එනවා. ඊට පස්සේ තමයි තුන්වෙනි වට තමයි අනුප්පන්නාන කුසලානන් ධම්මාන කුප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පක්කන්නාති පදහති. එතකොට මේ පුද්ගලයාට තේරෙනවා තවත් මේ වාගේ වැඩ කරන පුද්ගලයන් ඇසුරු කිරීම මේ වැඩ කිරීම හොඳින් කිරීම පිළිබඳ බණ ඇහිීම භාවනා මධ්‍යස්ථාන වලට යෑම ආදී වශයෙන් තාමමත් ළඟා වෙන්න බැරි වුණ අරමුණේම 100%ක්ම හිත පවත්තන්ට මං කොහොමද වීර්ය කරන්න ඕනේ එතකොට මට මොන විදිහේ චිත්ත සාන්තියක් ඇති වෙයිද ආදී වශයෙන් තාම ලබා ලබා ගන්න බැරි ළඟා වෙන්න බැරි වුණා වූ ඒ වීර්ය ශක්තියෙන් ළඟා විය යුතු තත්ත්ව ඉස්සන හීනකින් මත හිතන්න බෑ අපි පාපතරයි අපිට කොහොමද ඔබ කරන්න පුළුවන් වෙන්නේ මේ සංසාරේ දිගටම දිගටම පල්වේ යාම මේ හිත අවදාකවත් පුළුවන් ද <clears throat> සුද්ධ කරන්න මේක මේ ගෙනාපු මණ්ඩි වලින් මැදිලා තියෙන්නේ සමනවා දැම්මත් මේක පැහැෙනවා වගේ පරණ විච රාකලයක් වාගේ සුද්ධ කරන්න බෑ කියලා හිතන හිතේ දැන් පටන් අර ගන්න පටන් අර ගන්නවා මේකේ අපි මෙතෙක් දන් දෙදී හිටියා නම් සීලයක් පිළිබඳව දැන් දාන සීල දෙක කරගෙන හිටියා නම් සමාධි භාවනාවක් පිළිබඳව මෙවුවා කර කර හිටියා නම් විපස්සනා භාවනාව පිළිබඳව ආදි වශයෙන් තම මේ ජීවිතේ මෙතෙක් ළඟා කර ගන්න බැරි වුණා වූ යම් කුසල කර්ම තියෙනවනම් ඒ කුසල කර්ම කිරීමට ඒ පුද්ගලයාට ඡන්දයක් ඇති වෙනවා. ඊගාවට පොඩි වෑයමක් කරනවා. වායමති විරියං ආරම්භති ඊට පස්සේ ඒ වෑයම අපි කිව්වොත් අත්තරතරයක් කරනකොට කසයතරයක්වත් ඒක හරියන තරමට ප්‍රතිඵල දැක්කොත් ඔන්න වීර්යං ආරම්භ. ඊට පස්සේ සැලසුමක් කරනවා. මම මේක සැලසුමා සාලසාලසුම් කරලා මම දවසේ මෙච්චර වෙලාවක්වත් මේකට දාන්න ඕනේ. නැත්නම් මාසයකට දවසක්වත් වෙන් කරන්න ඕනේ. මම මේක සඳහා ස්ථානයක් හොයා ගන්න ඕනේ ආදි වශයෙන් ඉතින් සැලසුම් කරන්න පටන් ගන්නවා. වීර්යං ආරම්භති චිත්තම් පක්කන්හාති. දැඩි කාලසටහන හිත දාගෙන අධිෂ්ඨාන ශක්තිය ඇති කරගෙන චිත්ත ශක්තිය ඇති කරනවා. ඊට පස්සේ තමයි පතන් වීර්යයෙන් තමන්ගේ પરමාර්ථය ළඟා කරගත් પરමාර්ථය සාක්ෂාත් කිරීම දක්වාම යන්නේ. අවසාන වශයෙන් තමයි ඒ උපතුනා වූ uppannānaṁ kusalānaṁ dhammānaṁ titiya asammosāya bhiyo bhava bhiyo bhavāya වේපුල්ලාය භාවනා පාරිපුරියාය කියලා තමයි ළඟා කරගත්තා වූ යම් සීලයක් තියෙනවනම් සමාධියක් තියෙනවනම් ප්‍රඥාවක් තියෙනවනම් ඒක වඩා ඉෂ්ටිතසාර කරගන්න ත්‍ිටි කියලා කියන්නේ තහවුරු කරගන්න අසම්මෝසාය ලැබිච්ච දේ මට මේක හරි එකක්ද වැරදි එකක්ද මේක නැති වෙයිද ආදි වශයෙන් තිබුණේ කලකොල ගති නැතුව මේක මේ ශ්‍රේෂ්ඨ වීර ගමනක වැඩක්ම තමයි කියලා ඒක පිළිබඳව කලකොල ගති නැතිවීම පිණිස ඒ වගේම බිහියෝ භාවය බහුල කිරීම සඳහා වේපුල්ලාය විපුල කර ගැනීම සඳහා භාවනාවේ පරිපූර්ණේ සඳහා ඇතිවීම අර තමන් කෙරෙහි තමන්ගේ ගුණ චරිතයම අදහාගෙන තමන්ගේ දීලේම පදනම් කරගෙන ඉදිරියට යන්න ඒ බුද්ධිල සරසෙන. ඉතින් මේ විදිහට ගත්තාම මේ කුසල වැඩපිළිවෙලත් ඇත්තටම කියනවනම් නිකම්ම නිකම් වචනේ කියනවනම් අබ්බැහියක් විතරයි. ඒ මොකද හේතුව අපි අකුසල වැඩවලට පෙළඹෙනකොට ඒ පුද්ගලයා ආරම්භයේදී අකුසලයට යොමු වෙලා හරීම අහිංසක ප්‍රයත්නකින් තමයි අකුසලයට පෙළඹෙන්නේ. ඊට පස්සේ ඒක නැවත නැවත කරනකොට තමයි ඒකට තිබුණු බයලජ්ජාව නැති වෙලා ඊට වැඩිය බලවත් අකුසල කර්ම වලට ගිහිල්ලා ඒවට ඇබ්බැහි වෙලා අන්තිමට ඒක තව ආයතත් ගෝ කරලා තමන්ට ගොඩ ඊ ගන්න බැරි තරම් ගැම්මකට වැටෙන්නේ අකුසල ධර්ම වල පුරුද්දෙත් ඕකම. කුසලෙත් ඔච්චර. කුසලයක් පටන් ගන්නකොට ලාමකව යාන්තමට පටන් අරගත්තාම හරි පාරට යන්න ලකුණු වැටෙන්න පටන් අරගත්තොත් ඉතින් ඒ ගැම්මට යන්න පටන් ගන්නවා. ඒක නිසා මේ සංඛාර කියන පදය සංස්කරණය කරුවයි කියන පදය ඇබ්බැහිය කියන වචනේ බොහොම ලස්සනට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. අපි යම්ම හොඳ හෝ වේවා නරක හෝ වේවා යමක් මේ කියන විදිහේ තිතියාය අසම්මෝසාය දීයෝ භාපාය වේපුල්ලාය භාවනා පාරිපුරියාය කියලා හොඳ හොනාරක මොනම දෙයක් හරි නැවත නැවත කරනකොට අපි මේ වැඩෙත් එක අඳුනගෙන ඒක අපිව ඉදිරියට ගෙනියන තත්යකට ඒක නිසා සංස්කාරය හොඳ සංඛාරයක් නම් හොඳින් හොඳට යන නරක සංඛාරයක් නම් නරකින් නරකට යන කිසිම කෙනෙකුට සංස්කාර නැතුව ලෝකේ ජීවත් වෙන්න බෑ ඒක නිසා අපිට අවශ්‍ය වෙන්නේ අපි කොහොම කළත් කීකට හරි කාවීරිය යොදාගෙන තමයි නිතරම ගත කරන්නේ. එක්ක කාම ආසාවක් සඳහා. එහෙම නැත්නම් භව ආසාවක් සඳහා. එහෙම නැත්නම් විභව ආසාවක් සඳහා. ඉතින් ඒ ඔක්කොම කවදා හෝ නැවතත් සංසාරයට වටන එකම වීරිය තමයි ඒ ආසාවන්ගේ වෙන් කිරීම සඳහා ඇති වීරිය. ඒකත් ආරම්භයේදීව කාම ආසාව නැත්නම් කාම අරමුණක් ඉෂ්ට කිරීමට ගන්නා වීරියයි ඔය ආධ්‍යාත්මික ජීවිතය ගන්නා වීර්ය කිසිසේත්ම වෙනසක් නැහැ මුලදී. මේක සම්බන්ධයෙන් අර නිකන් කියවනකොට මට හිත වැදිච්ච කතාවක් තමයි ඔය රුසියාවේ 1950 ගණන් කොට ඉස්සලා ජීවත් වෙච්ච ගර්ජොෆ් කියන මිනිසයා. ඒ මිනිසයා මේ හරියට වීර්යයෙන් තමන්ගේ ආධ්‍යාත්මය සකස් කරගත යුතුයි කියලා පුරුදු කරපු ආධ්‍යාත්මික ගුරුවරයෙක් වින්දලා කියනවා. එයා කියනවා මේ ජීවිතයක ලකුණු වීර්ය පැත්තෙන් බලනකොට ලකුණු තුනක් කියනවා. එක තමයි සමහරු ඉන්නවා බොහෝමත්ම කුසීතයි. Tamange හැකියාවන් පිළිබඳ දැනීමකුත් නැහැ. යාන්තමට කළ හැකි අඩුම වැඩ ප්‍රමාණකින් කරගෙන ඒ කුසීතව ගත කරන જાතියක් ඉන්නවා. එහෙම සමහරලාට අපිට කාලෙකුත් එනවා. කාර්ය සම්පන්න නැත්තන්වත් එහෙම ඉන්න වෙලාවක් හිටිනවා. ඒක හරියට වාහනේ ස්ටාර්ට් කරලා තියෙනවා නමුත් එන්ජින් ගියර් එකට අමුණලා නැහැ. ස්ලෝ රන් එකේ තියෙන. ආන්නේ වගේ වේගයක් ඒකම ජීවිතේ කරගන්න જાතියකුත් තියෙනවා. ඊට පස්සේ කට්ටියක් ඉන්නවා ඉතින් එහෙමම කරලා බෑනේ කීයක් හරි හම්බ කරන්න ඕනේ කියලා. Taman යම් කිසි ව්‍යාපාරයකට හිත යොදලා ඒකෙන් මේ අර පිටිමැස්මෙන් ජීවත් වෙන જાතියකුත් තියෙනවා. තව සමහර જાතියක් ඉන්නවා එහෙම ව්‍යාපාරේ සාමාන්‍ය මට්ටමින් ගිහිල්ලා බෑ. මම ටිකක් මේ අනතුරුදායක උනත් කමන්නේ වැදගත් කීඳුවක් අරගෙන ඒ කර්මාන්තය වඩ වඩා දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කිරීම සඳහා යම් වෙහසක් ගන්න සිද්ධ වුණාට කමක් නැහැ කියලා ඒ අනතුරු කැමැති රිස්ක් ලවින් කියන විදිහට වගේ උච්චාවච භාවවලට කැමැතිව දැඩි අවශ්‍යතාවයන් වලට කටයුතු කරන ඇත්තෝ ඉන්නවා. එහෙම ඇත්තෝ තමයි ඔය ලෝක නායකයෝ බාටපත් වෙන්නේ නැත්නම් ජාතික වීරයෝ බාටපත් වෙන්නේ යම් ව්‍යාපාර අලුත් දේවල් පටන් අරගන්නේ අන්න ඒ වගේ ඒ තමන්ගේ ජීවිත පරිදෝර කියලා කටයුතු කරන ඇත්තෝ. ඉතින් ඒක වීර චරිත කියනකොට ඕනම කෙනෙක් දැක්කයි. ඉතින් ඒ තුනේ අර කුසීත පුද්ගලයාට කවදාකවත් මේ ආධ්‍යාත්මික රසයක් මොකක්වත් ලබ ගන්න හම් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා මිනිස්යාගේ තියෙන හැකියාවල් දන්නේ නැහැ. අර දෙවනි මට්ටමේ එකන බොහෝමත්ම සීතලව කල යුතු දේ හම්බ කරමු දේ වේදම් කරගෙන යාන්තමට ජීවත් වෙන ඔහුටත් කවදාකවත් Tamanගේ හැකියාවන් උරගා බලන්න හම්බ වෙන්නේ නැහැ. යම් යම් විදිහකට හරියන්නේ හරි ඵලයන් වැරදින්නේ වැරදියක් කියලා අර අභියෝගයට මුහුණ දීලා කටයුතු කරන જાතියක් ඉන්නවා. අන්නේ ඇත්ත තමයි මේ ලෝකේ නිර්මාණය කරන්නේ නැත්නම් නිර්මාණශීලී විචාරකින්ම මනුෂ්‍ය ඉතිහාසය හදන්නේ ඇත්තෝ. අන්න ඕකට ගිය මිනිස්යාට ඒ ලබාගත් පරිචය ආධ්‍යාත්මයට හරවනවායි කියන එක බොහෝමත්ම ලේසි කියලා කියනවා. ඒක නිසා කොහොම කරක් ආධ්‍යාත්මික ජීවිතේ හෝ එදිනදා ආර්ථික ජීවිතේ ඒ බුබ්බඩයට කම්මැලියට ඉක්කින් බගතුවක් නැහැ. ඒකයි අපි පැත්තේ කියන්නේ කම්මැනි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ තොපට නැත අන්සර. දැන් මොනම දෙයක්වත් ලබන්න බෑ කුසීතාවය. ඒ වගේම තමයි ඒ කුසීතකමට වැටුනොත් ඒ පුද්ගලයාට පේන කියන්න පුළුවන්. මොනවා කරන්න කියත් ඕකට ගිහිල්ලා හදින්නේ මේ දවසේ ඔය කට්ටිය මේ වෙලාවේ කන්තෝරු වෙත් නෑ පිළිහෙට. ඔන්න විදිහට හැම වෙලාවෙම අනිත් පැත්තට හරන ගතියකුත් තියෙනවා. ඉතින් ඒව දෙකම අපි හොඳට දැනගන්න ඕනේ. වීර්යචෛසිකය කියලා දැනගන්නකොටම කුසීත භාවය පිළිබඳව දැනගන්න. ඒ නිසා බුදුහාමුදුරන්ගේ තියෙනවා මේ කුසීත වස්තු අටකුත් ඒ වගේම විරිය ආරම්භ වස්තු අටකුත් කියලා ඒවට බුදුහාමුදුරු පෙන්වන බොහොම ලස්සන ආකල්ප වෙනසක්. යම් කිසි කෙනෙක් ලෙඩ වීගෙන ඉනවා නම් අපිට දැනෙනවා දැන් මට උණ උණ කායක් හැදිගෙන ඉනවා, හිම්පිසාවක් හැදිගෙන ඉනවා, කුන්දි කායක් හැදිගෙන ඉනවයි කියලා. ඉතින් ඒක දිහා මේ බුබ්බඩයා කම්මැලිය බලන්නේ <clears throat> ආපෝ මේ වෙලාවේ භාවනා කරුත් මේක වැඩි වෙනවා. ඒ නිසා දැම්මම කියලා කලින් පියා ගන්න ඕනේ කියලා. ඒකට කියනවා කුසීත වස්තුවක් කියලා. ඒ පුද්ගලයා ලෙඩ වෙන්න ඉස්සෙල්ලාම නිදහස කාරණාවක් කියා ගන්නවා මිත්‍ර මල්ලක් අකින්නා වගේ පොඩි කරගන්න හොඳ නැහැ මොනවාක්වත් නැහැ කියලා අකුලකට කුටිය ගන්න. ඉතින් වීර්යවන්තයා කරන්නේ වීර්ය ආරම්භ වස්තුවක් වට හර කර හරි කර ගන්න දාන්න කෙනා දැන් කල්පනා කරනවා දැන් මේක වැඩි වෙලා ගිහිල්ලා මැරලා යන ඉඩ තියෙන නිසා මේ වෙලාවේ හම්බෙන විවේකයක්වත් උත්සන්න වුණොත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මම කළ යුතු ඒ ආධ්‍යාත්මික වගකීම් යුතුකම් බෑර නොහරවත් අපි ගාණේ කරන්න ඕනේ. වැඩිපුර කොහොමද නැත්තත් කියලා ලෙඩවීමම ලෙඩ වීගෙන යන ගතියම වීර්යය ඇති කරගන්න සංවේග පදනමක් කරගන්න. ඒ නිසා කියනවා වීර්යයට ආසන්න කාරණාව පච්චපට්ඨාන වශයෙන් පෙන්වන්නේ සංවේග පච්චපට්ඨානා. ඒ ලෙඩ වීගන આવොත් මේක කොහෙන් කළ වෙලයි දන්නේ. ඒ නිසා මම දැම්ම දැම්ම කරගන්න ඕනෑ කියලා. ඒක වීර්ය පැත්තෙන් බලන එක නම් විරිය ආරම්භ වස්තුවක් කරගන්න. ඒ කම්මැලි කරන්න පුළුවන් එක නම් පේන කියන වගේ අනිත් පැත්ත කරනවා. මේ වගේම ලෙඩකින් සනීප වෙගෙන එනකොටත් ඒ කම්මැලි කෙනා උබ්බඩයා කල්පනා කරන්නේ කොහොමද අපෝ දැන් ඉතින් වෙලා හිටියේ දැන් මේ භාවනා පටන් ගන්න හොඳ ධම්ම කන්තෝරට යන්න හොඳ නැහැ වැඩ කරන්න හොඳ නැහැ තව ටිකක් විවේක අරගෙන ඉඳලා යන්න ඕන කියලා ඒ කාරණාව හේතුවක් කරගන්නවා කුසීත වස්තුව පිටි ආරම්භ පුද්ගලයා කල්පනා කරනවා මට ඒ කාරණා කාලය තුර මෙච්චර මෙච්චර වෙලා කාර්යචාර කරගන්න බැරි වුණා යුතුයකම් ඉෂ්ට කරගන්න බැරි වුණා ඒක නිසා මේක මේ කය දිගින් දිගටම කුසීත වෙන්න දෙන්න නරකයි වහාම කටයුතු කරන්න ඕනේ කියලා ඒ විදි ආරම්භ වස්තුවකට හරව ගන්න. ඒ වගේම ගමනක් යන්නේ ඉස්සර වෙලා ගමනක් ගිහිල්ලා ඇවිල්ලා. මට බඩගිනියි කියලා මට බඩ පිරিলাයි කියලා. මට සීතලයි කියලා මට උණුසුමයි කියලා ඔය කාරණා අටම බොහෝම ලස්සනට සබවචනanse පෙන්නලා දීලා තියෙනවා. කුසීතයාට කුසීත වස්තුවක් වෙන අතර විරි ආරම්භ කරපු කෙනාට විරි ආරම්භ වස්තුවක් වෙනවා. ඉතින් මම ගුරුහින කාලේ මම ඒකත් කතාව කියන්න ඇති. ඒ ස්වාමීන් වහන්සේලා කියනවා එක මම හිතා. ඉතින් මට කියලා තිබුණා ඒ කට්ටියගේ මේ කමඨාන් සුද්ධ කරනකොට පරිවර්තනය කරනවා. ඉතින් මම එයාට අනේ කියනවා මගේ වැඩේට බාධා කරනවට මම කැමති නෑ. ඒ නිසා කමඨාන් සුද්ධ කරන දවස් වලට තම තමන්ගේ පොත්වල සිංහලෙන් ලියලා වර්තාව මගේ දොරේ ගහලා කියන්න. එතකොට මම ඒක පරිවර්තනය කරගෙන යනවා වෙලාවට ඉන්නේ. ඉතින් අර එක ස්වාමීන් වහන්සේ නමක් මගේ දොරේ ගහලා තියෙන පොත මට අසනීප නිසා මම අද කමඨාන් සුද්ධ කරන්න දෙන්නේ නෑ. මම ඒකේ අතිල්ලි වා කුසීත වස්තු අරික් කාලක් කියලා ඉල පොතේ එහෙම තිබ්බා. ඒ ස්වාමීන් වහන්සේ මේක පොත බල්ලිවල පැනගෙන ආමයි කාමට තේරෙන්නේ නැතු මේ දෙයක් ඇති වෙච්චාම මම මේ විල්ලුවර කතා කරනවා මොනවාක්වත් මං කියන එක බුදුහාමුදුරු කියපු අටෙන් එකක් එච්චරයි මං කිව්වේ අරික් කාලක් කියලා ලිව් එකේ. ඉතින් ආයෙත් මොකද කරන්න ඕන කියලා මං කිව්වා අපිට පිටරටකින් ඇවිල්ලා මේ භාවනා කරනකොට වගේ පොඩ දෙයක් අනම්මනදි සමේ කාරණා කිය. මේ භාවනා කාලයට නගින තැන ඒක අසල් භාවනසල හදන. උඩ තත්ත්වයේ තමයි අපිට ඉඳ තිබුණේ සුළු පිටහිත හොඳ ඉඳ තිබුණා. යට තත්ත්වයේ ඊටත් වැඩි අඩු පිරිසක් තිබ්බේ. ඉඩක් තිබුණේ. ඒකේ කාන්තාවල තියෙන දැඩි භවනා කිරීම අවශ්‍යතාවය නිසා පිරිසයිල්ල වාඩි වෙච්චාම ඉඳගන්න ඊට නැහැ. අත්පරියන්කේ ගහන්න බෑ. ඒ කෙලින් කටින් ඉඳගෙන භාවනා කරනවා. ඒ දිහා බලනකොට හරි බුද්ධුම ඒ කියන්නේ වීර්ය ඇති කරන මානසයට හැඟීමක් ඇති කරනවා. ඒ කාන්තාව කලින්ම ඇවිල්ලා එක්කනට එක්කනට හේතු වෙලා කොහොම ලැබිච්ච ඉදී ඇය කහමාර දෙක හිතා ගන්න අර කකුල අකුලගෙන ඉඳගත්තාම කොච්චර වෙහසක් ඉන්න ඕනද කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පඩිපෙළ නගිනකොට බලන්න ඒ කාන්තාව ගන්න වීර්ය දිහා ජීයත් කොච්චර මේ කාලය ගැන සැලකිල්ල කටයුතු කරන්න කියලා පොඩ්ඩක් බලන්න. ඊට බලලාවට පස්සේ ආයෙත් අර කමට ආන දෙපුණු දෙය කියලා. ඒ වගේ අපිට මේ වැටෙන පැත්තට ගියොත්, කම්මැලි වෙන පැත්තට ගියොත් ඔය ඕනෙම දෙයක් පේන කියලා නතර වෙන්න පුළුවන්. නමුත් විරිය ආරම්භ වස්තුවට ඒකමයි වීර්ය ඇති කරන්න. නැත්නම් වීර්ය වැඩි කරන්න හේතු වෙන්නේ. ඉතින් ඒකෙමුත් අර මං කලින් කියාපෙක නැවතත් ඉස්මතු කරලා දෙන්න කැමති වෙනවා. සරුවච්චන් වහන්සේ මේ සංසිද්ධියදී බලනකොට මේ වීර්ය ඇතිවීමට හේතු වෙන කාරණා තුනක් උන්වහන්සේ දේශනා කරනවා මේ වීර්යයට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්ය තරතුණා මට්ටම් තුනක්. නැත්තම් පරිණාම අවස්ථා තුනක් සඳහන් කරනවා. ආරම්භ ධාතුව කියලා කියන්නේ අපි මේ සාමාන්‍ය මේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඉතින් අනෙකුත් සත්‍යයන් අනුකේ මිනිස්සු වගේ අපේ මූලික අවශ්‍යතාවයන් හොයාගැනීම සඳහා අපි ඉතින් ඒ ව්‍යාපාර රැකියාවල් කරගෙන සෞල් දරුවන් අමුදර්ම රැකීම මේ කටයුතු කරගෙන ඉනවා. අපිට ඒකකාන් ඉතින් ඒ තාක් තාම සත්‍යපට්ඨානය ගැන අහලවත් සත්‍යපට්ඨානෙ වැඩි යොත්තක් බවත් හැඟීමක් නැහැ. කොහොම ඉන්නකොට මොනම හේතුවක් නිසා මේ අපි හිතුව සත්‍යපට්ඨානෙ අහන්න හම්බුණා. ඒක කළ යුත්තක් බව වැටුණා. වැටිලා එයා කල්පනා කරනවා. දැනට තියෙන විදියටත් මට දවසේ කාලය යොදා ගන්නත් බෑ. නමුත් මේ සතිපට්ඨානට යෙදිච්ච බණ භාවනා කරන අතු පුදුමාකාර උනන්දුවකින් ඒක කටයුතු කරනවා. ඒ අතු අපටත් එන්නේ කියලා කියන කොහොමද මේක කරන්නේ? මොකටද මේක කරන්නේ? මට පුළුවන් ද ආදි වශයෙන් එහා පැත්තට මෙහා පැත්තට ඒ කර්ම යොදමින් බලබලා ඉන්න කාලේ කවදාකවත් ඒ පුද්ගලයාට ඒ සතිපට්ඨාන වගේ භාවනාවට වීර්යයක් දෙන්නේ නැහැ. යම් වෙලාවක ඒ අහපු මේ ශ්‍රද්ධාවෙන් ඇහිච්චන තසුතමේ ඥාණයෙන් ඇහිච්ච දේ කල්පනා කරලා බැලුවොත් ආසන්න කෙනෙක්ගේ මරණයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් Taman ලෙඩක් වෙනවා. වස්තු වියසනයක් ඔයගේ වෙච්ච වෙලාවක හැබෑනේ ඉන්න. මේ වගේ ජීවිතේ පෙරලියක් ආවොත් අපි මේ කරගෙන යන වැඩවලින් මොනම නම්බුවක්වත් මොනම ඉතුරුවක්වත් නැයකින් කිසිම අවහරණක් ඒ අනතුරට නැහැ. ඉතුරු වෙන්නේ මොකද්ද? අපි හදාගත්ත එක විතරයි. ඒ නිසා අපි කොහොම හරි මේකට හිත යොදන්න ඕනේ කියලා. තර්කයට වැටුණොත් ඒ අහපු දේ යමක් ඇත්තක් කියනවා කියලා ඒකට සද්ධාව කියලා නෙමෙයි කියන්නේ කුසල ඡන්දය කියන්නේ. අන්නේ කුසල ඡන්දය ඇති වෙනවත් එක්කම ඒ කුසල ඡන්දේ ගැටිය තමයි කරබැලීමේ ආසාව. මමත් වෙනකන් ආවට කියලා වෙන ටිකක් වාඩි වෙලා බලන්න ඕනේ කියලා. ඒ මුලින්ම ඒ පුද්ගලයාට හිතුනොත් ආස්වාසිත හිතුවදලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් සක්මන් කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මේ භාවනා සම්බන්ධ කරන වෙච්ච පොතපතක් කියවන්න ඕනේ. මේ බණක් අහන්න ඕනේ කියලා. ඒ හිතුනට පස්සේ ඒ පුද්ගලයා ඒ දේවල් වලට අර ඡන්දයක් කුසල ඡන්දයක් ඇති වුණාට පස්සේ පොට්ටක් ඒකට යෙදලා බලන්න. කුසල ඡන්දය කියන එක නිකන් ඉන්න බැරිය. සද්ධාව අහලා නිකන් ඉන්න පුළුවන්. කුසල ඡන්දය ආව තල්ලු කරනවා. ඒක මොකද හේතුව ඒ සුතමේ ඥානෙ නෙමෙයි කුසල ඡන්දේනේ චින්තාමේ. තර්ක ඥානෙ එයාට තේරෙන තර්කානුකූල භාවනා කළ යුතුයි අන්න ඊට පස්සේ මේ පුද්ගලයා භාවනාවට යාන්තමට උත්සාහ කළ බලන්න. සර්වඥයන් දකින්න ඕන උත්තර තමයි ජීවිතේ වැදගත්ම පෙරලිය සිදුවෙන තැන. ඉතාමත්ම වැදගත් මේ පුද්ගලයාගේ අගයන් ආඩම්බරයන්ගෙන් පල්ලෙවිදිම බීජය යාන්තම් ඒ අංකුරයක් පැන නගින අවස්ථාව. ඒක තමයි ආරම්භ ධාතුව කියලා සඳහන් කරනවා. සමාලවට ආරද්ධ විරිය කියලා සඳහන්. ආරද්ධ විරිය. ඊට පස්සේ ඒ පුද්ගල ලැබෙන ලැබෙන වෙලාවේ ආරම්භ ලද බීජ ටිකින් ටිකට පවත් ඊට පස්සේ තමයි මේ දේ කරගෙන යනකොට ඔන්න භාවනා මධ්‍යස්ථානක් හම්බ වෙනවා. ගුරුවරයෙක් හම්බ වෙනවා. භාවනා ක්‍රමයක් හම්බ වෙනවා. ඔය ඔය ටිකක් ටිකක් හම් වේගෙන යනකොට වරින් වර පරියන්කයක් දෙකක් අරමුණ සාක්ෂාත් වෙනවා. නැත්නම් අරමුණට මුණ දාගෙන ඉන්න පුළුවන් ශක්තියක් හම් වෙනවා. ඊට පස්සේ අර ආරම්භයේදී ගත්ත වගේ නෙවෙයි දැන් මේ ගත්ත සමාධිය එහෙම නැත්නම් අඩු ගන්න තමයි රකින්න සීලය විකට පවත්තන්ට ඒ පුද්ගලයාට රුචි අරුචිකම් ටික ටික පාවා දෙන්න වෙනවා. අර යාළුවෝ සමහර වෙලාවට හැලෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ඉස්සරහ ජීවිතයේදී මේ වගේ ඒවාට yaadෙන මට ඇසුර ලැබේවා රැකියාවක් ලැබේවා ආදි වශයෙන් ඒ පුංචි පුංචි දේවල් වෙනස් කරගෙන යන කාලේ ඒකට කියන්නේ පක්කහිත gediya කියලා ගත්ත බර ගත්ත වගකීම ගත්ත වෙනස අතනෑර දිකට ගෙනියන එකයි කියන්නේ. ඉතින් අපි යෝග ජීවිතය කියන්නේ ඔන්න ඔත. අපි යෝගාවචරය වශයෙන් හම් වෙනකොට සෑම කෙනෙක්ම පුද්ගලිකව තනි තනිවම Taman විසින් මේ වැඩේ කළ යුතුයි කියලා තීන්දුව කළාම ඒක තමයි ජීවිතේ වැදගත්ම දේ. ඊට පස්සේ තමයි අපි එහෙව් අදහස් ඇති ගොනුවකට පිරිසකට සමූහයකට එකතු වුණාට පස්සේ ඊට පස්සේ අපි ඒක ක්‍රමිකව වර්ධනයක් පිණිස දිගට කරගෙන යන වීර්යයක් අවශ්‍යයි කියලා කියන පක්ඛහිත වීර්ය නැත්නම් නික්කම ධාතු කියලා සඳහන්. පක්ඛහිත වීර්ය කියලා කියන්නේ ගත්ත බර නැවත බිම දාලා ආයගත්තු උසන් අමාරුයි. ගත් එක දිගටම ගෙනියන්න ඕන කියන පක්ඛහිත වීර්ය. මේ පක්ඛහිත වීර්ය අවස්ථාවේදී තමයි මේ ධර්ම සාකච්ඡාවල මතුවෙන ප්‍රශ්නේ. එතනින් ගියාම මේ භාවනාව හොඳද අර භාවනාවද කෝකෙන්ද මට යන්න ඕනේ ආදි වශයෙන් ඒ ගත්ත මූලික ශක්තිය වඩා වර්ධනය කර ගැනීමේ කුසලතාවයේ දිනු කරන අවස්ථාව. නමුත් ඒක සර්වඥාන්සේ දන්නවා හුඟ දෙනෙක් මේකට තමයි කලබල වෙන්නේ කියලා. නමුත් වැදගත් දේ නම් ඒ වෙනකොට වෙලා ඉවරයි. ඒ උනට ඒ පුද්ගලයාට අවශ්‍යතාවය මතුවලා ඉවරයි. ඉතින් ඉන්නේ අවශ්‍යතාවයේ මතුවීම හැම වෙලාවෙදීම අම්මා අප්පා කිව්වටම වෙනව නෙවෙයි. ගුරුවරු කිව්වට වෙනවත් නෙවෙයි. යාළුවෝ කිව්වට වෙනවත් නෙවෙයි. මගේ ජීවිතේ නම් මම දැක්කේ නොදන්නා කෙනෙක් විසින් නොදන්නා වෙලාවක නොදන්නා ප්‍රමාණය තමයි අපි කුචු කරන්නේ. අපි ඒක තල්ලු කරන්නේ. අපි හිතාගන්නම් ඉන්නේ අපේ ජීවිතයේ ඉෂ්ට දේවතාව අසවලයි කියලා. එහෙනම් අපි හිතන්නේ අපිට මේ වැඩේ මේ දවසට එනවා නම් හොඳයි. මෙච්චර ප්‍රමාණයෙන් එනවා හොඳයි කියලා. කවදාකවත් ඒක එන්නේ හැමදාම අහම්බයක්. මොකද එතන තමයි බීජය තැම්පත් වෙන්නේ. ඊට පස්සේ තමයි අපි එවැනි අතු සමු වෙලක් ඒ භාවනා මධ්‍යස්ථාන හදාගෙන සමිතිය හදාගෙන කටයුතු කරන්නේ. එහෙම කෙරුවත් මේ සමිතිය වල ඉන්නේ එක්කෙනෙක් දෙන්නේ අවසානයේ දක්වා මේ වැඩේ ගෙනියන. ඒකට කියනවා පරිපූර්ණ විරිය කියලා වැඩේ හමාර කරන වීර්යය. ඒක මහා වීරකමක්. ඒක ඉතින් සියලු සමාදේ වෙනුවෙන් සියලු සමිතිය වෙනුවෙන් එක්කනයි දෙන්නයි ඒ අවසානයේට කෙලවට නැගෙන එක චෛත්‍ය මුදුන් කොට වාගේ පූජනීයත්වයට චෛත්‍යපත් වෙන්නේ කොට බැලුවාට. පස්සේනේ එතකන් පූජනීය නැහැ. ඒ වගේ එක්කෙනෙක් දෙන්නේ පරිපූර්ණ වීර්යයට යන. එහෙම නැත්නම් ඒකට කියන පග්ගහිත වීර්ය කියලා දැඩි කොට ගන්නා ලද බීජය කියලා ඒ විදිහට ඉදිරියට යනවා. ඉතින් මේක පිළිබඳව ගුරු ස්වාමීන් වහන්සේගේ උපමාවක් මට මතක් වෙනවා මේ වෙලාවේදී යම් යම් වෙලාවට මම සම්බන්ධ කරලා කියන්න ඇති. මේක නිකන් හදට යන්න පත්තු කරපු රොකට් එකක වැඩපිළිවෙල වගේ. ඉස්සල්ලාම ඒ ඉස්සර කෙරිච්ච වැඩවල දැන් නම් අලුත් වෙලා ඉන්න ඇති. මම ඉස්සර වෙච්ච වැඩවලදී ඒ කනවර තුඩුවේදී පත්තු කරන ලොන්චින් රොකට් එක ඒක පත්තු කරන්න ගියාම ඒ ලොන්චින් රොකට් එකෙන් කරන්නේ පොළවේ ඉඳලා 76ක් විතර උඩට යනකම් ඒ රොකට් එක උස්සලා දෙන එක විතරයි කරන්නේ. නමුත් ඒ සඳහා මුළු අටල්ලේ තියෙන රොකට් එකෙන් 85ක් විතර ඉන්ධන දවනවා. ඒක වෙලාවට කිට් වෙනකොට ඒ පුපුරන පිපිරිල්ලේ ගිනි දැල්ල විතරක් මීටර් 300ක් 400ක් ඈතට ගිහිනවා. සම්පූර්ණ පුතුම පිපිරිල්ලකින් මහ පොළොව ගුගුරුවාගෙන තමයි අර තත්ත ගුරුත්වාකර්ෂණය තිබුණත් හද බැම්ම කඩාගෙන සම්පූර්ණ ගුරුත්වාකර්ෂණයෙන් මෑතට අර කොසවාගෙන යනවා. ඒක තමයි අපි කැමරාකාරයෝ ඒක තමයි අටවගෙන ඉඳලා පෙන්වන්නේ අපිට ඔන්න රොකට් එක පත්තු කරලා. ඒක තමයි අපි දකින්න වැදගත්ම කීතිය. නමුත් ඒච්චර ඉන්ධන පත්තු කරලා ඉතර දැඩි ගණනය කිරීමකින් ඒක කරන්නේ අර පොළවේ ගුරුත්වාකර්ෂණය යටතේම හැතැම් 6ක් විතර උසට යනකම් ඒකේ මුතුන් ෂැටල් එක උස්සගෙන යන එකයි. ගියාට පස්සේ රොකට් එකේ ගමන පොළොවට සමාන්තර කරනවා. එතකම යන්නේ හරියටම අංක 90ට. ගිහිල්ලා සමාන්තර කරලා 76කට උඩින් පොළොව වටේ කරකෙන්න පටන් ගන්නවා. මේ කරකෙන වෙලාවේදී ඉන්ධන පත්තු කරන්න ඉතර ඕනේ. ආරම්භයක් කරන් දුන්නොත් එහෙම තප්පරයකට 76ක් විතර වේගයකින් ඒක ඒ වේගය නිසාම කක්ෂ වටේ කරකැවි කරකැවි පොළොවට යම් කිසි ප්‍රමාණයක් ඈතයි. නමුත් තාම මේ හඳට යන්න අනම්මන නැත්නම් ගහද්දෝකට යන තරම් ගුණයක් අරගෙනත් නැහැ. මේ කාලය තුල හොඳටෝ මේක ඉන්න ගගනගාමි අර පොළොවත් එක්ක සම්බන්ධ කරගෙන ඉතින් ඒගොල්ලෝ ගණන් කරලා කියනවා දැන් අපි පහසුවෙන් මේක ඇතුලේ ඉන්නවා ගමන තියෙනවා අපිට කොයි වෙලාවෙ කොතනින් පත්තු කෙරුවොත්ද කොතනින් හරවා ගත්තොත්ද අන්දට යන්න පුළුවන් වෙන්නේ කියලා උන්දට විවේකීව සලකා බලන්න. එහෙම ඉඳලා ඉවරලා යම් වෙලාවක අන්දට යෑම සඳහා පහසුම තැනකින් කුංචි රොකට්ටයයි පත්තු කරන්නේ පත්තු කරාට පස්සේ එන්නේ එන්නේ ගුරුත්වාකර්ෂණය නැති අවකාශය හරහා ගමනක් තියෙනවා. පුංචි එහෙම කිරිල්ලකින් හරව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අවසානයේ ගිහිල්ලෙවලා අතට පහින වෙලා වෙනකොට එච්චර ඉන්ධන අවශ්‍ය කරන්නේ. අර මුල්ම මේ ගුරුත්වාකර්ෂණය කඩා දැමීම තමයි ඉතාම අමාරුයි. සමහර වෙලාවට අපි කියන්නේ අභිනිෂ්ක්‍මණීය අවස්ථාව බොහොම අමාරුයි. ගීගේ අතහැරය. නමුත් ඒ ගීගේ අතහැර යාමට ඉස්සල්ලාම අර බීජේ තැම්පත් වෙන වෙලාවෙ හිතේ තමයි ආරම්භ ධාතුව. ඒක තමයි ඉතාමත්ම හැබැයි වෙනස සිදු වෙන තැන. ඉතින් අපිට සතුටු වෙන්න පුළුවන් මේ කතාව අහනකොට අපි මේවා තනි තනිම දැන් කරගන්න තියෙන නමුත් අපිට පුංචි මధుරේ පහක් වෙලා කැස්සක් ආපු වෙලාව නැත්නම් කවුරු රහියෙන් දොර වහනකොට රාගන්න තරම් කේච්චයක්. මෙච්චර දරුණු වයසක මේ මේ වතල තුනා වැඩක් කරගත්ත පිරිසක් විදිහට අපිට මතක නැහැ. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ ඒ පුංචි බබා ඒ 7යි 7යි කියලා කියන පින්ම කියන අඩිය ඔලිම්පික් දිනලා දුවනට වැඩිය වටිනවා. ඒ වගේ තමයි අපි මේ සංසාරේ මෙතුආකල් ඒ භවයට බැඳීගෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සම්පූර්ණ කාන්දමට අවු වෙලා වගේ ගුරුත්වාකර්ෂණයට වගේ අවු වෙලා ඉඳපේක හිතිලා තියෙනවා යම් කිසි දවසක මේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව යා යුතුයි. අනේ එතන තමයි කිසි පුරුර විශ්ව වෙන්න පටන් ගන්න. ඉතින් ඕක තනි ක්‍රම මේ වෙලාවේ බුදුහාමුදුරගේ ගම්මක් අපට නැහැ. වෙන කවුරුත් ආධ්‍යාත්මික කෙනෙක් ඇත්තෙත් නැහැ. මොකක් හරි සංවේගයක් නිසා මොකාකාර ජීවිතේට දරා ගන්න බැරි දෙයක් නිසා මේක සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ තමයි අපි ඒ සංසාරෙට පැහැත මහයක් විතර ඈතින් යම් ප්‍රමාණයකට ඒ ආශාවල් කඩාගෙන යම් ප්‍රමාණයකට බැඳීම් ටික ටික අඩු කරන ඔහේ ඒ මට්ටමේ කැරක් කැරක් ඉඳගෙන ගන්න. ඒක තමයි බොහොම අමාරු. මොකක්ද අමාරු? යම් ප්‍රමාණයකට භාවනා පුරුදු කරාට පස්සේ භාවනා නොකරන ඇත්තක ඉන්නේ. ඉංගා කිතනා මේකදී හරි ලේසි වෙයි කියලා පැවිදි වුණාට පස්සේ ඒ මොකද පැවිද්දදී ඔක්කොම හම් වෙයි කියන්නේ. කිසිම වෙනසක්. පැවිදි වුණා ජීව හිටියා තමන් මේ අනිත්‍යයට වැඩිය විකල්ප ආකල්ප දරන කෙනෙක්. සර්වඥාන්සේ මතක් කරනවා පැවිදි වුණාට පස්සේ නිතර මෙනෙහි කරන්න කිය අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති අබින්නම් පච්ච වේකිතප්ප බොහෝ දෙනා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන දේවල් වලට කඹුරු කඹුරු පහින්ද පහින්ද හිටියට මම ඒ තලයේ හිටියට මගේ අදහස් වෙනස් ආනේ විදියට අර බැඳීම තියෙනවා තමයි. නමුත් යම් කිසි ප්‍රමාණයක් ඈතින් ඒකත් එක්ක කටයුතු කරගෙන යන වෙලාවේදී තමයි හොඳම සුදුසු වෙලාව තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඊට වඩා බලවත් ප්‍රධාන බීජය යොදවන්න සුදුසු වෙලාව. ඒක හැම වෙලාවෙම හම් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පොළවෙන් නැත්නම් හයක් විතර කක්ෂගත වෙලා ඉන්න හැම වෙලාවෙම හඳට යන්න සුදුසු නැකත පහළ වෙන්නේ නැහැ. මේ නැකත ගැලීම සඳහා ඔහේ කැරකැර කින්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේදී වැඩි ඉන්ද්‍ර ප්‍රමාණයක් ගන්න. අන්න මෙතන ඒ පක්කහිත විරිය කියන එක තේරුම් ගැනීමේදී හරියට බණ කියනවා යෝගාවචරයින්ට ඒ යෝගාවචරයන්ගේ තියෙන අර දැඩි ප්‍රතිඵල ලබා ගැනීමේ ආතාව නිසා එහෙම නැත්නම් නොදනුවත්කම නිසා ප්‍රශ්න නොදනුවත්කම නිසා බොහෝම කුංචි දේවල් වලින් එක්ක සැක උපදවා ගන්න නැත්නම් ආපහු වැටෙනවා නමුත් වටිනාම වෙනස මේ වෙනකොට වෙලා ඉවරයි බව දන්නවනම් අපිට ගන්න ඕනේ ආ ඔයිට වැඩි කොච්චර වැටෙන්න දෙයක් නැහැ රටුණක් නැගිටින්න පුළුවන් ඒ නිසා යෝගාවචරයන්ගේ කටයුතු කරගෙන යනකොට යම් කිසි වෙලාවක Taman යෝගාවචරයේකට උපදෙස් දෙන කෙනෙක් එනත්නම් උදව්පකාර කරන කෙනෙක් බව දන්නවනම් නිතරම මතක තියාගන්න ඕනේ ඒ උපදේශ වල තියෙන වෙන මොනවත් නෙමෙයි හැකි සංඥා මත කළ දෙනෙක් විතරයි. ඊටාත්ම කලාතුරකින් තමයි කෙනෙක් ඒ වෙලාවට ඇවිල්ලි ඉවරලා ඒ කරන වැඩේ හානියක් කරගන්න. හානි වෙන්න ඉඩක් නැහැ. ඒ ගුරුම ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරනකොට ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ස්ත්‍රී යෝගාචරයක් යෝගිනියක් සරුව ස්වාමීන් වහන්සේට කතා කරපු වෙලාව හැටියට ඒ ස්වාමීන් දැඩිව කියලා කියනවා මොනම දෙයක්වත් ගණන් ගන්න එපා කෙලින්ම ගිහලා භාවනා කරගෙන යන්න. ඉතින් ඒ ක්‍රියාව ආවේ බටේ රටකින් නිසා හිතා ගන්න බෑ. ඉතින් ඒ අයද කෙලින්ම කියලා තන මොනවාක්වත් නැව කරපු විදිහට ටිකටම කරගන්න. ඊට පස්සේ ඉතින් ඉඳගෙනම එක පිට පිට අඬන්න පටන් ඒ සායරු පිටමද ලොකු ගෞරවයක් තියෙනවා මේ වීරු කරන්න නැති බව දන්න. නමුත් Tamange හිතුම් පැතුම් රටාව හැටියට බලනකොට මෙතනදී මොකාක් හරි පිළියම් කළ යුතුයි කියලා එයා හිතන්නේ. ඉතින් ආඩ ආඩ ඉන්නකොට සායරු ටිකක් කරලා බලන ඉඳලා ඇඳ ඩේට් එක කිව්වලු ඇත්තටම ඔහොම කරලා ඉමල් ලබන්න පුළුවන් නම් හරි දේශි. මම දැන් අවුරුදු 40ක් අපටන් දීලා තියෙන එක්කෙනෙක්වත් අඬලා තාම නිවන් දැකලා නැහැ. නිසා කර්මා කරලා කියලා භාවනා කරන්න. ඉතින් ඒ ස්ථිතියව කියලා කියනවා මෙහෙමයි සානස මට මගේ ජීවිත පිළිබඳ බයක් එහෙම නැත්නම් සැකයක් මත වෙච්ච නිසා කියන මම මෙච්චර කල් වැඩ කරන කිසියම් කෙනෙකුට එහෙම අනුතරක් වෙන්නේ අනතුරක් වුණත් මේ යන ගමනේ තියෙන සුවඳ මතකේ නිසා එහෙම දෙයකට මොකෝ මේ ජීවිතේ පූජා කරපම ඇති වැඩි මරනවා මරිච්චා ඒක නැත්තම් බුදුහාමුදුරු කියන විදිහට කාය ජීවිත නිර්පේක්ෂව අපි යන්න ඉගෙන ගන්න වෙන කවදා හරි ඔය අතරමැදදී එක තැනකදී හෝ ජීවිත බය එනවා. මේක පිළිබඳව කිසිසේත්ම සැක කරන්න. නමුත් මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ ක්‍රම වැඩ පිළිවෙලක් මේකේ තියෙන්නේ. ඒකදී කොතනකෝ මේ සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් මේ තියෙන අගේ ආඩම්බරයන් බිඳ දෙවට වෙලාවක් එනවා. ඒකට සූදානම්ම ඉන්නවා. ඒකට අදාළ වෙන විදිහ අර මුලින් වදන සතිය ධම්ම විචේ වඩ아가න යනවනම් බය එනකොටම තේරෙනවා හරියට. දැන් මන්ත්‍රේ හරිය නිසා තමයි මේ කපුව පරල වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ආවේශ වෙලා තියෙන්නේ. මන්ත්‍රේ වැරදුනා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සිංහල වෙදකමේ හැටියට නම් පළවෙනි කතාවය හරිනම් තෙල රෝග ලකුණු පොඩක් වැඩි. ඉතින් මේ මනුස්සයා කිව්වොත් මේ බෙදා හොඳ නැහැ. ඊගා බෙදා ළඟට ගියොත් එයාත් දෙන පළවෙනි කතාවේදී ආයෙ බෙද ටිකක් වැඩි වෙයි. දෙටි ටිකක් වැඩි. ඉතින් හැමදාම අර වැස්ස වෙලාවට ඉගිලෙන් හදන කුරුල්ලා වගේ දෙමිලා නැහැ. එකකට අරගෙන දිගට යනවනම් ඉතින් මේ මනුස්සයා තේරෙන පටන් ගන්නකොට එහෙම රෝග ලක්ෂණ වැඩි වීමෙන් තමයි බෙහෙත හරි බව තේරුම් ගන්න. ඒක හරි ශාස්ත්‍රවල ස්වභාවය. එමෙත රෝග ලක්ෂණ නැති කරන්න දෙන වෙදකමක් නෙමෙයි. ආන්නේ වගේ අපි මුලින් අපි යොදපු ඒ වීර්ය නැත්නම් අපි මුලින් ගත්ත අපේම හැකියාවන් අගේ ආඩම්බරය කරන ඉදිරියට යන්න පටන් අරගත්තොත් මේ තුලින් සිද්ධ වෙන්නෙම අර පීයක් ගන්නකොට වගේ පන්නරේ පීනනවා පිලිසන ගතිය ඉන්නා වගේ තමන් පිළිබඳව තමන්ට තියෙන විශ්වාසය එන්නේ එන්නේ එන්නේ වැඩිෙන්න පටන් ගන්නවා. ඒක නිසා දුර තීරුම් අරගන්න ඕනේ දැන් ඉන්න මට්ටම තීරුම් අරගෙන ඕනෑමට වැඩිය දැඩි බලාපොරොත්තු ඇති කරගෙන හෝ ඕනෑමට වැඩිය අධික වීර්යය යෙදවීමෙන් මේක හොද්දට දුන්න වැඩි කරගත්තා වගේ අවුල් කරගන්නවා. එතනදී ඇත්තටම අර ආරම්භ ධාතු, නික්කම ධාතු කියන විදිහට භාවනා ඉදිරියට කරගෙන යනකොට ඒ භාවනා නොකරන ඇත්තන් සමග ගත කිරීමේ දක්ෂකම නැත්නම් අපේ හිතේ භාවනාව නැති කාම ආශාවල් වලින් රජ කරන වෙලාවේදී ඒ හිත නිතරම භාවනා හිතට විහිළු කරනවා. භාවනා හිත පුංචි කොට කලකන. ඒ වගේ හිත තියෙන වෙලාවේදී අපි හැසිරෙන ස්වરૂපයේ ආපහු වෙන ගමනක් වගේ නෙවෙයි ආනෝය දෙක මේ මාරු කිරීම තමයි දුෂ්කරම දේ. ඒක හරියට කියනවා නම් අර පිටට විහිදපු නොකට් එක ඒ හඳේ ගිහිල්ලා ගලපොත්තරන ආපහු එනවයි කියලා හිතන. ඒක ආපහු එනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ පෘථිවියට කිට් වෙනකොට gedර එනවා වගේ සතුටක් තියෙනවා තමයි. නමුත් අපි ආපු වේගෙටම පෘථිවිය ඇවිල්ලා වැදුනොත් ගිනි අරගෙන නැහිනවා. ඒ වායුසලයට ඇතුල් වෙනවයි කියන එක තමයි යනකොට තාම දුෂ්කර ගමනකින් මේක පිටකලා ගියාට ඒ ගිහලා ගමන ආපහු එනකොට කවදාකවත් 190 වේගෙන් આવොත් මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒරම පිච්චෙන තරමටම මේ වායුස්කන්ධය හැපෙනකොට 100ට මේ කාටද සමාන්තරව යන්න පටන් අරගත්තොත් කවදාකවත් ප්‍රවිෂ්ටයක් ලබා ගන්නත් පැන පැන පැන පැන පිට ඒක නිසා හරියට එකම කෝණයකින් මේ වායු ස්තරයට ඇතුල් වෙන්න ඕනේ ඒක සාමාන්‍ය කියන අංශ 10ක විතර කෝණයකින් රවුම් 10 15 20 30 40 50 දාගෙන තමයි නැවතත් ඍජු ගමනකින් එන්න බෑ. එමීට එමීට එක රවුමකින් සම්පූර්ණ ඉඳ තියෙන ගමනේ 100ට එකක්. තව රවුමකින් තවත් එකක් ආදී වශයෙන් තමයි එන්නේ. ඒක නිසා නැවතත් අපි අපේ හිතේ ද්වේෂය ආපු වෙලාවක රාගය ආපු වෙලාවක අපේ හිතේ මෝහය ආපු වෙලාවක අපි විසින්ම මේ භාවනාවට ගන්න ප්‍රයත්නේ බොහෝම කුලිහිලි පාන පිංචකල සලකනවා මේ නොසලකා හරිනවා. ඒ වගේම අපිත් එක්ක ඉන්න කිට්ටු කරන භාවනා නොකරන ඇත්තොත් හරියට මේක මේ නොසලකා ගතියක් එනවා. ඒක හුතුම ලෑස්තිලා යන්න. ඒක තමයි මේ වීර්යයේ තීටි තාම අමාරු දේ. Tamanta යමක් වැරදිච්ච වෙලාවක, භාවනා පැටලිච්ච වෙලාවක, එහෙම නැත්නම් භාවනා නොකර කෙනෙක් එක්ක කතා කරන්න වෙච්ච වෙලාවක කවදාකවත් ඒ ගහපාතෙන්න අමාපාණ්ඩ ගියොත් අනවශ්‍ය ප්‍රශ්නයක්. ඒ වෙලාවට පුළුවන් තරම් ඒ ඒ සිද්ධිය පුංචි කරලා වැඩි දුර යාන වෙන විදියට හැසිරීමට නම් ඒ වෙලාවේදී අධික වීර්ය කතාවක් අධික වීර්ය යෙදවීම කරන්න ඕනේ. එනිසා වීර්ය සමබර කිරීම මැද හරියට යන පක්කහිත වීර්යයේදී තාමත් වැදගත් වෙන්නේ අධික වීර්යය දාන්නත් එපා නැත්නම් පක්ක දැඩි වීර්ය අඩු වීර්යයක් වදලා කුෂිත වෙන්නත් ඒක නිසා ඒක සමබර කිරීම වැරද්දෙන්මයි හැදෙන්නේ. වැරදි වෙන්න වෙන්න වෙන්න තමයි Taman තේරෙන්නේ මේ වෙලාවට මේ දේ කළොත් හරි. වාහනයක් පදවගෙන යනකොට ඒ එන தත්ත්වය හැටියට අපි ගියර් එක ඉස්සරහට දානවද පස්සට දාන නැත්නම් බර ගියර් එකට දානවද සෑහළු ගියර් එකට දානවද කියන එක ඒ වාහනේ පදවල පදවල ඒ දිනක පාරේ ඉන්න ප්‍රමාණය කන්දාරීමේ දැනගෙනම කළ යුතුයි. ඒක මේ මේ උපදේශ පොත්වල ලියන්න බෑ. පාවිච්චිම කෙරෙන්න ඕන. අන්න එහෙම කරගෙන කරගෙන ගියොත් තමයි හරියට සුදුසු වෙලාව නැකත සම්මුණා තමයි පස්සේ තමයි එපක් අහිත විදි කියන පරිපූර්ණ භාවය ඇති වෙන්නේ. ඊට ඉස්සෙල්ලා ගාක් වතාවල් වල වැරදි තැන් වල තීන්දුව අරගෙන ඉතින් වෙහෙස භාවයටපත් වෙනවා. පත් වෙලා පත් වෙලා පත් වෙලා තමයි තමයි තේරෙන්න පටන් අරගනවා. දැන් නම් කවදාකවත් නොවිච්ච විදියට නෝපන් අකුසල් නොයිපති වීම පිණිස වෙහෙස වෙන්න දෙයක් නැහැ. ඒ තරමටම අරමුණේම මුණට මුණ දාගෙන ඉන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම හිතේ යම් කරක් තිබුණා නම් ඇබ්බැහියට, රුචියට, පෞෂත්වයට අනුව යම් යම් ගති ලක්ෂණ, රුචි අරුචිකන්, මෙවන් නිර්දාය විචිතතාවට. ඉසල ඉසල ඒවා නිකන් ඇඟෙන් ඇට යනවා වගේ අපි බොහෝම ආශා කරගෙන හිටපු වස්තු බොහෝම ආශා කර හිටපු මේ විනෝදාංශ බොහෝම ආශා කර හිටපු මිනිස්සුયો ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වෙන් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි Tamanට තේරෙන්නේ දැන් භාවනා කරගෙන කරගෙන යන්න යන්න යන්න යන්න ඉස්සනම් හිතුවේ බොහෝම සැපසහිත ස්වර්ණ රාජ්‍යයකටපත් වෙයි කියලා. නමුත් වෙන්නේ මොකද්ද? අර කාම ආසාවකින් ඉක්තු කරගෙන හිටපු බන්ධන වෙච්චි කිට්ටුම වන්තයෝ ඉබේටම හැලෙන්න පටන් ගන්නවා නැත්නම් හලන්න සිද්ධ වෙනවා. මේ කියන්නේ ස්ථිරසාර හැලිල්ලක් නෙමෙයි. ඒ වෙලාවට පේන්නේ අතහරිනවා වගේ තමයි. ඒ ක්‍රමයෙන් අපි මොකද කරන්නේ? ඊගාට එන චිත්තක්ෂණේ අලුත්ම අලුත් හිතක් පාටපත් කරගන්න. පරණ තිබුණු කුණු කන්දල් වලින් අලුත් හිත පොත්දල් වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ විදිහට යනකොට තමයි මේ පුද්ගලයාට පෙර නොකල, පෙර නොවිරු, නොහිතු, නොවිරු විදිහට මේ ධ්‍යාන ලබන්න බෑ මේ ලෝකේ කියලා අනන්ත අප්‍රමාණ මිනිස් වාඩපාලි කියද්දි තමන්ට තේරෙන්න පටන් ගන්නවා නීවරණ ධර්ම නැතුව අරමුණේ මුහුණ දාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි අමාරු කොටස මේක තව ටිකක් ඉස්සරහට යනකොට ඔය කියන දේවල් ලබා ගන්න බෑ කියන දෙයක් ඇත්තේ නෑ. කවදාකවත් මේ කාලේ මේ මාර්ගඵල ලබන්න බෑ කියලා කිව්වට ඒ පුද්ගලයාට තේරෙනවා නම් මට දැන් හිත යොදන යොදන වෙලාවේ මේකයි අරමුණ මේ තමයි මෙනෙහි කරන හිත කියන එක වෙන් කර ගන්න පුළුවන් නම් මොක විශේෂයෙන්ම මේ පඳුරු බඳින්නවක්වත් ප්‍රාර්ථනා කරනවක්වත් මොනවත්වත් නැහැ. බොහෝ වෙලා භාවනා කරනකොට මගේ දැන් හිත තියෙන ආස්වාසේ ඒක මෙනෙහි කරන හිත මෙහි රූප ධර්මයේ ආස්වාසයේ අයකොට්ටබ ධාතුව මෙනෙහි කරන හිත ආස්වාසය කියලා මෙනෙහි කිරීම. ඔක තමයි නාම රූප කියන්නේ. ඒ විදිහට බලන වෙනකොට ඒ නාම ධර්ම වලට හේතුව මේකයි රූප ධර්ම වලට හේතුව මේකයි කියලා අපි නිදර්ශනයක් වශයෙන් කිව්වොත් දැන් පහනක්පත්තු කරලා මේෂයක් උඩ තියනවා කියලා හිතමු. අපි බැලුව ගල්මට පේන්නේ පහන තමයි. ඒ පහන අඳුර කපනවා ආලෝකේ පතුරවනවා මේ තාපයක් ඇති කරනම හොඳට බැලුවොත් ඒ පහන ඒ පහන විසින් ඇති කරලා තියෙන අන්ධකාරයක් තමන්ගේ පතුලට විහිදුවන ගතියක්. ඒක පේන්නේ ඒක දකින්න නම් පහන හොඳට දැකලා ලක්ෂ කෝටි වාරයක් දකිනකොට තේනවා ඉටිබන්දමක් ගැහුවොත් ඉටිබන්දම අනිවාර්යයෙන්ම තමන්ගේ පතුලට හේවණල්ලක් ඇති කරනවා. නිසා පහන තියෙන අන්ධකාරය තමයි. මුත් පහන ආලෝකය ඇති කරන එකක් කියලා තමයි ලෝකයා දන්නේ. ආනේ විදිහට හැම දෙයක් තියා බලන ඉන්නකොට ඒ විදිසනකමට, දන්නකමට, ජනප්‍රිය භාවයට පේන දේ තිබුණාට ඕකේ හාස්‍යයක් හෝ ලෝකේ సౌందර්යයක් හැඳිලා තියෙනවා. ඒ නිසා ඕනෙම ආලෝක වස්තුවක් සූර්යයා ඇර හැම වෙලාවෙම ඉන්නේ අන්ධකාරය. ඕනෙම ඔය හොඳ චරිත කියන කෙනෙක් ගැනකට බලන්න ඒගොල්ලන්ගේ තියෙන ඒ වගේ පුංචි පුංචි අඩුපාඩුකම් තියෙනවා කියනවා. ඉතින් අපි හොඳ පැත්ත අර ධනප්‍රිය පැත්ත සම්ප්‍රදාන කුල පැත්ත බැලුවොත් අර අඳුරලප පේන්නේ. ලක්ෂ කෝටි වාරයක් බලන්න. බලනකොට බලනකොට පේනවා හැම හොඳකම ගත යුතු නරකක් තියෙනවා. හැම නරකම ගත යුතු හොඳක් තියෙනවා. මේ විදිහට හේතුඵල ධර්මත් එක්ක බලනකොට ඒ හිත කවම කවදාකවත් ස්ථිර සාහරයක් ලෝකේ තියනවා කියලා ගන්න කිව්වේ. අනිවාර්යයෙන්ම මේ විදිහට කපල කොටලා බලනකොට ඒ හිතේ පේන්න තියෙනම නිතරම වෙනස් වෙන. කොටිම කියනවනම් ඝණයක්, ඒක ඝණයක්, පුද්ගලයේ ආදි වශයෙන් බලනකොට නම් පැන ධාතියක් කියන්න පුළුවන්, අයිඩෙන්ටි කාඩ් එකක් දෙන්න පුළුවන්, අනන්‍යතාවයක් දෙන්න පුළුවන්. කුණුස් කොටස් වලට කොටස් වල කඩාන කඩාන යනකොට යනකොට ශීක්‍රින් වෙනස් වෙන ගමනක් ඇර පුංචි පුංචි කරන්න කරන්න කරන්න කරන්න අනිවාර්යයෙන් මේක ඒක සාමාන්‍ය කියන්නේ ඝණයක් පුංචි පුංචි කොටස් වලට කඩනකොට ඒක ඒව ඔක්කොගෙම එකතුව නැවත අර ඝණයට සම කරන්න බෑ ඊට පස්සේ මොකද්ද පුංචි පුච්ච භාවයකටපත් වෙනවා කොටස් වලට කඩනකොට දෙකට කැඩුවොත් දෙකේ එකතුවෙන් අර ඝණය කියන ගත්ත පිරිචිගතිය ගන්න බෑ ඊටදී පහ තුච්ච නිහින තත්ත්ව කරපත්තා. හතරට කැඩුවොත් ඊටත් වැඩිය නිහින වෙනවා. කුංචිම කොටස් වලට කැඩුවොත් අර මුලින් ගත් එකේ සංඥාව කොහොමඩක්වත් නැහැ. අපි දෙනක් කරගෙන දෙකට කපලා ගත්තොත් අපි දාන දෙකට කැපුවට පස්සේ දෙනකගේ පණ නැහැ. හතරට පහට කපලා ඉවරලා හැම වෙනමයි, අඟ වෙනමයි, මස් වෙනමයි, ඇට වෙනමයි ගත්තොත් කවදාකවත් මේ ගුණෙද්ද දෙනක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. ආදි වශයෙන් අර මුල්ම තියෙන සංඥාව කැඩ. ආනේ ඒ විදිහේ මේක වෙනස් වෙන, දිගට පවතින නිට්ටියව පවතින අනිත්‍ය භාවයක් කියලා දැනගත්තොත් ඔක දුක හැර ඔක වෙන ගන්න දෙයක් නැහැ. ඒ තරම්ම වෙනස් වෙන දෙයක් නම් ඒ තරම්ම කුපිත වෙන දෙයක් නම් ඒ තරම්ම ස්පාසුන දෙයක් නම් දුකක් තමයි. ඉතින් ඒක දිහා මම සංඥාවෙන් මගේ සංඥාවෙන් බැලුවොත් දුක. මේක අනිත්‍යයි දුකයි ඒ වාගේ මේක අනාත්මයි. මේකට මම හැබිය යුතු නැහැ. මේක ධර්මතාවයක්. මේක මම මාගේ කියාගත්තොත් ඉනි අඟුරක් අල්ලලා හයියේ පිච්චෙනවා පිච්චෙනවා කියලා කෑ ගහන්න රාග. අත්හැරලා හිටපන් ඉවරයි. අන්න ওই විදිහට මේ සම්මතන ඥාන පැත්තට ගිහිල්ලා යාන්තමට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙන්න පටන් ගන්නතර පස්සේ තමයි කෙනෙකුට මේ කල යුත්ත නොකල යුත්ත එහෙම නැත්නම් මේ කුසල් කිරීම අකුසල් නොකිරීම තියෙන කුසල් වැඩිම ආදී ඒ ಗುಣ චරිතයේ ඉස්සරහට යamak සිදු වෙනවා. එතකොට තමයි ඇත්තටම Tamanගේ තියෙන මේ මූල ශක්තිය Tamanගේ වාසිය පිණිස යොදා ගන්න තරම් Tamanට දුර දක්නා නුවණක් පහර වෙනවා. එතකොට තමයි පග්ගහිත විරිය කියලා. ඉතින් ටිකට ඒ ಗುಣචරිතය හැඩ ගහමින් හැඩ ගහමින් දවසකට මේ අබ්බපල් අබ ඇතර පාඩුවක් කරාවේ ආන්තම් පුංචි වෙනසක් ඇති වෙන්නේ. මොකද ඒක ටිකින් ටිකට ටිකින් ටිකට වෙනකොට තමයි ඒ පුද්ගලයාට අර ලබා ගන්න බෑ කියපු ධානය ලබන්න පුළුවන් වෙයි. හිතා ගන්න බැරුව තිබුණේ මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා අර ඇතුළත කොන් වෙන්න පටන් ගන්නවා. ඒක අන්තිමට ඒ ධානයකට එහෙම කිට්ටු වෙගෙන යනකොට එහෙම නැත්නම් මාර්ගඵලයකට කිට්ටු වෙගෙන යනකොට අනිවාර්යයෙන්ම ඒ සම්පූර්ණත්වයටපත් වෙච්ච වාගේ ලකුණු පෙන්වන්න පටන් ගන්නවා. උපචාර සමාධියට ගියාට පස්සේ වරින් වර වරින් වර සම්පූර්ණ ආලෝකයේ ඉදිරියට වැටලා වහාම හිත ආපහු වෙන ගතිය පේන්න පටන් ගන්නවා. ඒ වගේ දසදහස් ගුණයකින් මාර්ගඵලවට ගියාට පස්සේ සම්පූර්ණ තනක් වේලාවක් ශරීරයක් නැතුව සම්පූර්ණ හිතසක් නමුත් ඒක පුදුමාකාර විමුක්ති ස්වરૂපයක් චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් එන්න පටන් ඒ විදිහට හුරු කරලා හුරු කරලා තමයි අවසානයේ පග්ගහිත විදිය කියන තැනදී සම්පූර්ණයෙන් මේක ලබල කිසි පැකිලීමක් නැතුව හරියට අම්මගේ තාත්තගේ බූදලයකට ඊටමකට ගියා වගේ ඒකේ බුද්ධිය සින්න වෙන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා. ආන්නේ වෙලාවේ තමයි යෝගාවචරයට තේරෙන්නේ අර මුලින් මුලින් වරද්දා වරද්දා ගත්ත මේ ආරම්භක වීර්ය නිසා තමයි මේ විදිහේ ආර්යයන් වහන්සේලා පුරුදු කරපු පාරකට වැටුනේ. ඒ පාරේ කෙලවරට යනකොට නම් පාරේ ආපු ගැම්මෙන්ම ඉදිරියට යනවා. මුලින් නම් ඉතාමත්ම ආයාස. ඒ නිසා ආරම්භ ධාතු අවස්ථාව තමයි ගාත්ම යෝගාවචරයට වැය වැඩි අයාදු. පග්ගහිත අවස්ථාවේදී අයවැය සාමාන්‍ය සමවේගණය. ඒ පරි මේ පරිපූර්ණ අවස්ථාවේදී සුද්ධ අය. 100%ක්ම අයට වැඩේ. ඉතින් ඒ වෙනකොට අපි අනික්කටවට කතා කරලා කිව්වොත් මේක මෙච්චර ආනිසංසජනක දෙයක් කියලා පටන් ගත්තේ නැති කෙනෙකුට ඒක තේරෙන්නේ. ඒක හරියට කියනවා නම් දෙන්නෙක් එක්ක ගමනක් යනකොට එක්කෙනෙක් හඳක් උඩට නගිනවා එක්කෙනෙක් ගමේ පහත් මේ ඉන්නවනම් උඩට යකෝ එක්කන කිව්වොත් මට්ටම් උඩට ගියාට පස්සේ හොඳ පිරිසුදු වාතය හම්බ වෙනවා මට ඈත පේනවා කියලා අර පල්ලෙහින් මනසකින් නිකන් බොරු කියන්න එපා අපි දෙන්න එකට ඇවිල්ලා ඔහෙට කොහොමද එච්චර පෙනීමක් ලැබුණේ කියලා ඒ මනුස්සයා විශ්වාස කරන්නේ. ඒ මොකද එයා කන්ද නැති ළඟපු නැති නිසා. ඒ වගේ තමයි වීර්යවන්තයා ඒ හම්බෙන හැම බාධකයක්ම සාධකයක් වඩපත් කරන ගියාට පස්සේ ලෝකෙ පිළිබඳව දැකලා කරන ඒ කතා ඒ කාමභෝගී වෙන්නේ නැත්නම් ඒ ඒ වගේ දක්ෂතාවයක් ඇති කරගන්න නැති එකට මොන්නම විදිහකටත් හිතාගන්න. මේ පිටරණ හිතාගන්න තියෙන සද්ධාවෙන් පමණයි. ඉතින් ඒ වගේ තමයි සර්වඥාන්සේ කන්ද සම්පූර්ණයෙන්ම නැගලා තමයි අපිට කියන්නේ උඹලා වාගේ මම අනන්ත දීගවත් දහාන සංසාරේ මේ සතරා සත්‍ය නොදැනීම නිසා ගත ගත කරපු කරපු මොඩකන් කියපු කාර්ය කෙලවරක් නෑ මම මේක දැන සම්පූර්ණ ශක්තිය උදා කරපු නිසා මට කෙලවරට යන්න පුළුවන් ඒ නිසා මට නම් පේන ඔක්කොටම යන්න පුළුවන් හැබැයි ඒක අර මේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරගම වගේ සතන් ධම්මං නජරං උපේති වගේ සත්පුරුෂ ධර්මානුකූලව ගන්න මුල් මුල් වැරදි දැනගෙන ඒකේටි පසු නොබාන වීර්යවන්ත ගතියක ඉදිරියට යනවනම් ඉස්සලා ඉස්සලා වීර්යය කියලා කියන්නේ ශක්තියක් පහු වෙනකොට පහු වෙනකොට වීර්යය කියලා කියන්නේ වීර්යවන්තකම් වීරත්වයේ බවට පත් වුණාට පස්සේ අන්තිමට තියෙනවා මේ සේරම වැඩ ටික අපේ නෙමෙයි සරුවච්චන් වහන්සේගේ මේක සාසනයට වෙච්ච වැඩක් මම කෙරුවේ අර මුලින්ම මම කෙරුවා නෙවෙයි ඒකත් වෙච්ච දේ මේ සංසාරෙත් ගමන් කරමින් හිටපු එකට මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියන බීජේ පැලවෙන අවස්ථාව තමයි අපට අයිතිවාරිකම තහවුරු. අනිතික සේරම සත්පුරුෂ ධර්මානුකූලව නැත්නම් ධර්මයට ගෞරව කරගෙන යනවනම් ඒක පෙරහැරීම සිදු වෙන දෙයක්. ඉතින් බීජය පිළිබඳව හොඳට ඒ කරුණු කාරණා තේරුම් අරගන්න පුළුවන් නම් මේ ගමන එච්චර කඩතොළු නැති සුමුදු ගමනක් කරගන්න විශේෂයෙන්ම අවශ්‍ය කරලා තියෙන්නේ වීර්ය සමාධියත් එක්ක සම්බර කරගන්න. ආන්නේ සම්බර කිරීමේදී දෙපැත්ත සංසන්දනය කළ නැත්නම් අත්‍යෝ දින දින දුක හතර දිනක් ඉන්න රතයක ඒ දෙගොල්ල සමබර කරගෙන යන්න වගේ තමයි සතිය මැද ඉඳගෙන මේ කටයුතු කරලා තියෙන්නේ. ඒ සතිය යෙදෙන දින වෙලාවේ කරන කරන කටයුත්තේ විමර්ශන නිරෝණ යෙදෙනවනම් එන්නේ එන්නේ එන්නේ වීර්ය අඩු ප්‍රමාණයක විශාල ආනිසංසය දා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එසේ නමුත් අපේ සරුවචන් වහන්සේ පුදුමාකාන්ත වන්ත වීරියවන්ත භාග්‍යවතුන් වහන්සේ නම. ඒ නිසා උන්වහන්සේ පිරිනම් පාණ්ඩ ඉස්සලා කිව යුතු සෑම කාරණාවක් 84000ක් ධර්මස්කන්ධ කියලා අපි කියනවා දේශනා කරනවා කියනවා. නමුත් ඊට ඉස්සෙල්ලා තිබු සිකීවෙස්සබෝ ආදී පුදු පියාණන් වහන්සේලා ඒ වගේ ගැඹුරු ධර්ම දේශනා කළා නෑ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා වගේ බොහොම සරලව යන්තම් දේශනා කළා තියෙන නිසා પરම්පරා දෙකකින් තුනකින් ඒ ශාසන එච්චර දුරට ගියේ නෑ. මේකේ දැන් අපි ඉන්නේ අවුරුදු 2550 කිව්වට පස්සේ ඔක 20න් බෙදුවොත් પરම්පරා ගාන අපිට හිතා ගන්න. ඒ තියෙද්දි මෙච්චර මේ ධර්මයේ නොඇති ඒ සජීව ඉදිරිපත් කරන්න පුළුවන් උනේ සරුවචන්තේ සෑම තැනකම නිදර්ශනගෙන හරපාමින් යෝගයේ මේ කාලයට පුරාතන් වහන්සේලා සිද්ධ සිටි සෑම දෙයක්ම කටපාඩම් කරන අපි ළඟට ගෙනාපු නිසායි ඒක අපිට හොඳට පේනවා අපිට වඩා අනිවාර්යයෙන්ම ඒ උත්තරයන් වහන්සේලා මේ දුක් විඳපත්. සර්වඥාන්සේ පැහැදිලිවම සඳහන් කරන හය අවුරුද්දක් මම වෙන දුක් එක බලනකොට ඔබලාට විදිත් චින්දු බොහෝම අඩුයි. අපිට ලබන්න තියෙන සප රාශියක් සර්වඥාන්සේ අපි වෙන ඉදිරිපත් කළ දීලා තියෙනවා විඳින්න වේලා තිබුණු දුක් රාශියක් සර්වඥාන්සේ අපි වෙන කපහැරලා. ඒ නිසා අපි ගොඩාක් ඉන්නේ ආරක්ෂා මාර්ගයක. ඒ නිසා අපිට අර කරගෙන යන වීර්ය තවදුරටත් මේ කාය ජීවිත নিরপেক্ষව කරගෙන යන්න මේ ਸਰවච දේශනාව බොහෝ උදව් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරන යනකොට එපා වීමක් කම්මැලිකමක් කුසිතකමක් ආවන උතරෝ මතක තියාගන්න ඕන බොහොම වීර්යවන්ත ඇති කරන ඔබොජ්ජංග සූත්‍රය හෝ ඒ වගේ සූත්‍ර දෙක තුනක් හෝ කටපාඩම් කරලා තියාගෙන ඉන්න ඕනේ එතකොට අර නිවිගෙන යන ලිපකට වේලිච්ච දත් ටිකක් දාලා ගිනි පිඹින්න වාගේ උන්න නැගලා ආන්න ඒ වගේ උත්සාහ කරන්න ඕනේ වෙනකොට මතක් කරන්න කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ වගේ දේවල් මතක් කරනකොට ආයෙ ගින්න පිඹගෙන එනවා යම් වෙලාවක වීර්ය ඕනෑමට වැඩි වෙලා වහාම දැන් නිවන් දකින්නට දැන් මේ මාර්ගඵල ලබන්න ඕන දැන් ධ්‍යාන ලබන්න ඕන කියලා කටිකුලක් වෙනකොට අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ පස්සද්ධි සම්පෝඥංගේ සමාධි සම්පෝඥංගේ උපේක්ෂා සම්පෝඥංගේ යොදලා සීතල කරන්න කියනවා. ඉතින් මේ දෙක හරියට දන්නේ නැති වුණොත් තමයි අර මේ හොඳට පාඩත්තියේදී අසුත්තියේදී මොකද මේ බැතිවල යන්නේ කියලා අහන්න හිතේ. ඉතින් ඒකට හේතුව අර ආරම්භයේදී යෝගාවචරයට ඉච්ඡරම ඒ භාවනා දැනුම නැහැ. ධර්ම දැනුමක් නැහැ. ඉතින් එහෙම නැතුනට පටන් ගන්න දෝෂෙකුත් නැහැ. නමුත් පටන් ගන්න යනකොට අපි මුලින් කිව්වා වගේ මේ ධර්මයට විවෘත වෙන්න ඕනේ. වෙනකොට වෙනකොට ඒ කරපු මොඩකම් අඩු කරගෙන කිටි පාරවල් වලින් යා ගන්න ශක්තිය. ඉතින් මේ අද ධර්ම කොටාශත් ඒ වාගේ මේ කරගෙන යන ප්‍රධාන වටිනා වීර්යයට තවත් ශක්තියක් ධෛර්යයක් බලයක් වේවා. මේ කරගෙන යන වැඩ මෙච්චරම මේ වෙහෙස කර නොවි කෙටි මාර්ග තම තමන්ගේ අත්තරදි වලින් වගේම සාසනය සඳහන් වෙච්චි පුරාවෘත්ති වලින් තේරුම් අරගෙන වහවහම මේ ජීවිතේදීම ඒ තමන්ගේ પરමාර්ථ සාක්ෂාත් කරගන්න මේ ධර්ම කොටාජත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා ශිරු කිනාටම එළඹ සිටි වීර්ය පාල වේවා පක්කහිත වීර්ය පාල වේවා කියලා පැහැදීමක් තියෙනවා මේ ඉංග්‍රීසියෙන් බණ කියන්නේ. Did you understand? Or should I take uh, give a translation quickly? එනතර සිංහල විතර සිංහල ඉන්න කට්ටිය පොඩ්ඩක් ඉවසන්න. නැත්තම් මේ ධර්ම කොටස කියනවා දන්න මේ ධර්ම පිළිස්සොල ඉල්ලීමක් තියෙනවා මේ කරපු එක පිළිබඳව සම්පීඩනයක් කරන්න. Today we discussed about the the energy aspect of the meditation specifically related with the factors of enlightenment. In Pali we call Bojjanga. In the Bojjanga we were discussing seven things and last few two days we were on the um, factor of mindfulness as well as the factor of in investigation. The factor of mindfulness or the simply we call mindfulness is whenever it is become efficient and become timely, it always leading to the investigation whenever you apply your mind to an object and if the mind falls calm and quiet and the face to face is the object you can have a better description about the object more you get the more chance more you get the understanding and the details of the object the details and the investigation is called dhamma vichaya it is the immediate cause for that is mindfulness so when you keep on to mindfulness for example in breath and out breath you accumulate so much of information about the in-breath versus out-breath. When further you continue, you will see the relationship between first in-breath versus the second in-breath, third breath, fourth in-breath life by 5 minutes time, 10 minutes time, what happened to the in-breath, what happened to the out-breath. Like that, the object become more familiar and more information. When this happen only, you can exert energy. Otherwise, it appear like uh, profitless business when you accumulate more and more energy, uh, sorry, more and more information, then only the energy aspect comes. So energy aspect have many uh, different stages. Early part is you have to keep fighting in order to keep the object in face to face. It's one-to-one -one relationship. If you look at the object once, you will see one facet. If you look at the object second time, you see the another aspect or another facet. Like when more and more you see, you see more and more facets. After a while you find the early observations are leading to the further furthering of the information so that your investigation aspect become efficient and then you feel like like a hobby keep on accumulating on the energy aspect. So energy, early energy, the launching energy is enormous. But if you keep on continue the same trend, with less amount of energy you can maintain the, maintain the same trend. There you must know how to balance the concentration versus energy. Young people, those who have higher in inspiration and aspirations, used to exert more energy than necessary, specifically at the middle age or middle area of the meditation. So there you they must understand energy too much also no good, too less also no good, it must be appropriate, it must be synchronized with the present state. So therefore, trial and error method, more and more you errors you do, if you are not foregoing them, they will teach you what to do to keep the object in face to face. For example, at the beginning you will try to keep the in-breath and out-breath without any disturbance. So that is why you are being asked to close your eyes, go to completely silent place, forget about all the other business and give the full attention to the object of meditation, namely in breath and out. Once you isolated them, comes to know how to keep the object face to face with, then you will understand your threshold value, your catering value will be increasing, so with even little sounds, still you can maintain the object. Little, little amount of pain, still you can. Once and here, here and there are some thoughts, even then you can maintain the object. And more and more you go, you can do equal kind of meditation in walking. The eyes are open and all the other there, but still you can maintain the left leg, right leg, like. And ultimately when it's increased, in the, even in the day-to-day -day activities, here and there you can either go to in-breath and out-breath or to the walking meditation. So when the versatility or the multi-pattern this comes, still kind of energy you need, there you need the appropriateness of the application of energy, Then you know how to maximize or how to increase the gain with least amount of energy, The least frictional part, then and there you have to assimilate. That is in a way you can say you are assimilating your own middle part. So therefore energy aspect is quite uh, as the meditation increases the energy aspect is more associating the wisdom than the early part. So whenever you go forward, forward, you find your ability to keep the object face-to-face -face is somewhat easier. Then you are not comparing the in-breath versus out-breath, you are comparing the breathing versus the pain, breathing versus the sounds, breathing versus the thoughts. Likewise, your uh, discriminative knowledge slowly, slowly increase. And when you keep on doing only so much of accumulation of energy. So accumulation of experience only give you the, the advancement regarding the energy aspect. So those who have misappropriation, wrong calculation, whatever the difficulty happens, they find it as a disturbance and they get discouraged. But if you really understand what is the meaning of energy or the Vidya aspect, you know how to put that into a uh, encourage so whatever the thing appearing outside your perspective, if it is wrong, it is disturbing. If you have the correct perspective, you will recycle it and use it as a, a promoting factor. So therefore, more and more you become expert in the meditation, less and less you become uh, disturbed by the external or vicissitudes of the life. So for that, the time aspect also there. So energy become more and more efficient and ultimately only at the unexpected time you will get the final exam and there are least amount of energy there you need but highest amount of wisdom then only you can cross over so therefore the learning while meditating is quite important listening to dhamma talks while meditating is quite important but this the talk must be vidyarambhaka not to discouraging kind of talks. It must be an encouraging kind of <clears throat> talks and that is why often in the meditation retreats, Dhamma talks and the uh, interviews are given. Because uh, unex unexperienced yogis often get wilted off and then discouraged due to small difficulties. But one or two to become experienced and expert in overcoming them, then it becomes a habitual thing. Ultimately, that is only the one is leading for the equanimity towards the life, for the uh, not to shaken by the vicissitudes of the life. So that is how you save your energy, save your longevity, and you become long life, and you are healthy, and a good approach to the difficulties in your education, in your creativity, in your immunity, uh, in your relationship with the others, all the time, the least frictional part is then and there you have to it's an impromptu application. If you are going to find formulas what to do when the such difficult circumstance happen, you will get lost. Nothing to worry about the formulas, just apply your mind or just apply your mindfulness and just comprehend the situation and situation will teach you what to do. are The energy aspect is very important, specifically the younger generation generally uh, exerting too much energy, energy and get discouraged very quickly because they have so much of aspiration, so much of intention. So they, you must understand that capacity and make patience and keep energy burning. So the diligent effort and the, the precise aiming very important in the meditation. Not only that, even in arithmetic, even in arts, even in creativity, anything the diligent effort as well as the, the precise aiming. When these two happen, the least amount of wastage of energy. And then you become the nature-loving kind of tactics, appropriate technology, and you will be the winner. So this is the way I can summarize the situation, but the all the thing what I have described within one hour sure not been well translated. So basically what you have to do is to in order to change your perspective at the beginning you are start with a very small effort when it keep on increasing you will understand that your attitude to the life become more and more efficient and that is how you understand Dhamma that is how you are going to understand the Buddha himself so within that sorry within yourself Buddha has to emerge so this is the way we are going so therefore with the brevity we must face the challenges and that is how we sharpen our faculty හොඳයි ඉතින් මේ අද හිත යන්න දින නිසා ටිකක් අඬන්නත් වගේ. එහෙමද? එහෙම නැත්නම් අපි එකටම බලාපොරොත්තු වෙමු. අර ඉස්සර කෙරුවා වගේ ඉතින් මාසිකට සැරයක් විතර මේ වගේ ටෙලිෆෝන් එකෙන් හම්බ වෙනවා. ඒ වගේම සුමානකට සැරයක් විතර නැවතත් ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න නිසා ඉතින් එතකොට මේ හිටියයි එහි කියයි කියලා වෙනසක් නැහැ. ඒක නිසා පුළු පුළුවන් විදිහට මේ වගේ අවස්ථාවල් යොදාගෙන මේ ඉදිරිපත් කරගත්ත කරුණුත් කරගෙන ගිය වැඩක් අරගෙන යනවා. මිස මේ මේක වෙන්වීමක් හරියම කියලා කල්පනා කරන්න තු වැඩ කරන එකයි තියෙන්නේ මම බලාපොරොත්තු වෙන්න ඉස්සරහට එන මාසිකව කරන ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට මේ පොච්චංග ධර්ම එක එක කරගෙන යන්න ඒක තමයි දැන් ධම්රවිගෙත් කියන්නේ කෝට්ටේ දිනත කරපු තැන අල්ලගන්න ඕන නිසා ඊවරණ ධර්ම පොච්චංග ධර්මයි තමයි ආය කාය සූත්‍රය කියන එක අරගෙන කරන්නේ ඉතින් මේකෙත් ඒ වගේ තමයි යන්නේ ඒකට මට සූදානම් වෙන එකත් අඩුයි දැන් එක එකම හැම තැනම එකම වගේ කියන්න තියෙන නිසා හැබැයි මට තේරෙනවා සිංහලෙන් කියපු එක ඉංග්‍රීසි කියන කියහම තාකම්නික. ඒ වගේම සුබදානම් කියන කියන බණ මෙහෙට කියන්න යනකොට ඊට වැඩිය ගොනුවක් යනවා. ඒක නිසා ඉස්සර වෙන කෙනාගේ පස්ස වෙන කෙනාගේ කොහොමද මටත් ඒකෙන් මොකද්ද ලාභකුත් කියේ. නමුත් අමතක කරුවාට පස්සේ ආයෙ මුල කෙසට සූදානම් වෙන්න ඕන. ඒ නිසා මහත් කැමැති වැඩ කරන පිරිසක් එක්ක ඉන්න වෙනවා ඉතින් මේ ඒක සඳහා මේ වීඩියෝ නම් අවශ්‍යයි. එහෙම නැත්නම් බහත ගුවත් එහෙම මට හොඳට තේරෙනවා. මේකට මේ සීතල වෙනකොට මටත් හිම්බිරිසා එහි. ඒ නිසා සීතල වෙන්න දෙන්න එපා. මේක දිගට කියන එකයි කියන්නේ. මේ දහස් කරපුවා කියාපු දේවල් පිළිබඳව ප්‍රශ්න කියනවා නම් කතා කරන දේවල් තියෙනවා නම් අපි ඒකට සුළු වෙලාවක් අරගෙන එහෙම නැත්නම් අපි ධර්ම දේශනාවේ අවසානයේ සම්ප්‍රදාන කුලෝ කරන දෙවියන්ට පින්දීමේ ඥාතියින් පින් පැමිණීමේ සමාප්ත කරන්න බලාපොරොත්තු